සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ශ්‍රී පාද පත්මේ වැඩ සිටින ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පතුලට নমස්කාර වේවා සාදු සාදු සාදු දිවා විහරණය කළ ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් දිවා ගුහාවට নমස්කාර වේවා සාදු සාදු ඒ වගේම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මේ රැක බලා ගන්නා ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජා ප්‍රමුඛ සියලු දෙවියෝද බණ අසන්නට පැමිණිත්වා සාදු කියන්න මා කිව්වහම සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි ලෞතුරු සංග ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි වන්දිමි වන්දිමි සිරි සදහම් වන්දිමි වන්දිමි වන්දිමි සංගරුවනද වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි සාදු සාදු සාදු පින්වත්නි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ආශිර්වාදේ ලබන ප්‍රදේශයට අයිති ඉක්නැලිගොඩ විහාරයේ අද මේ පවත්වන සදහම් වැඩසටහනට සහභාගී වෙන්න ලැබීමත් මට ලැබිච්ච පිනක් හැටියට මා සලකනවා අපි සියලු දෙනා දැන් මොහොතකට කලින් වන්දනා කරද්දී කිව්වා ගෞතම සසුනේ පිහිට ලබන්ටයි කියලා. අපි මේ ගත කරන කාලයේ පහළ වී වදාළ බුදුරජාණන් වහන්සේ කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේ. මීට කලිනුත් බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. මීට කල්ප 91කට කලින් බුදු කෙනෙක් පහළ වුණා. ඒ තමයි විපස්සී. විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නම පහළ වුණා. මීට 91 කල්පයකට කලින්. කොච්චර කාලයකට කලින්ද? කල්පය කියන්නේ කොච්චර කාලයක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව කල්පයට මෙච්චර කාලයක් අයිති කියලා වර්ෂ වලින් කියන්න බෑ කිව්වා. මෙච්චර අවුරුදු දහස් ගාණක්, මෙච්චර අවුරුදු ලක්ෂ ගාණක් කියලා වර්ෂ වලින් කියන්න බෑ කිව්වා. ඊට පස්සේ ඇහුවා එහෙමනම් ස්වාමීනි කල්පයකට කොච්චර ආයුෂද කියලා උපමාවකින් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. උපමාව පුළුවන් කිව්වා. උපමාව තමයි හැතක්ම හතක් දිග සැතපුම් හතක් උස කළු ගලක් තියෙනවා. අවුරුද්දට වතාවක් මිනිස්සෙක් මේ කලුගල සිනිදු සීලයෙන් පිස දානවා. කාලයක් ගියාම මේ කලුගල ගෙවෙනවා පොළොව මට්ටමට. ඒත් කල්පේ ඉවර නෑ කිව්වා. එහෙමනම් කල්පය කියලා කියන්නේ පුංචි කාලයක්ද අති දීර්ඝ කාලයක්ද? එතකොට ඒ වගේ අති දීර්ඝ කාලයක් ඉවර වුණාම කල්පයක් ඉවර වුණා කියනවා. ඒබඳු කල්ප 91කට කලින් බුදු කෙනෙක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ නම විපස්සී. ඊට පස්සේ කල්ප 60ක් බුදුවරු නැහැ. දර මිනිස්සු ඉපදෙනවා මිනිස්සු ඉපදෙනවා ක්‍රිකට් ගහනවා මැරිලා යනවා. මිනිස්සු ඉපදෙනවා සුපර් ස්ටාර් තෝරනවා මැරිලා යනවා. මිනිස්සු ඉපදෙනවා විකාර කර කර ඉන්නවා මැරිලා යනවා. මැරෙලා කොහෙද යන්නේ? අපාය. එහෙම යන ගමනක් තමයි ආවේ බුදු කෙනෙකුගේ ධර්මයක් නැතුව. ඒතර කල්ප 60ක් මේ ලෝකේ කිසි කෙනෙකුට අහන්න නැහැ. මොකක්ද? චතුරාර්ය සත්‍ය අහන්න නැහැ. ආයෙත් කල්පයක් ආවා. ඒ කල්පේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා. සිඛී වෙස්ස බෝ කියලා. ඒතර ඒ කල්පේ බුදවරු දෙනමක් පහළ වුණා. එතකොට මිනිසුන්ට චතුරාර්ය සත්‍ය අහන්න ලැබුණා. ඊට පස්සේ කල්ප 30ක් ආයමත් බුදුරු නැහැ. ඔබට හිතෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේලා බොහොම ඉක්මනින් ඉක්මනින් ලෝකේ පහළ වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තුලින් බැලුවහම එහෙම පහළ වෙන දෙයක් නෙවෙයි. ඒතර කල්ප 30ක් බුදුරජාණන් වහන්සේලා නැහැ. ඒ කාලේ මිනිස්සු මෙරි මෙරි මෙරි මෙරි ඔහේ ගියා. ඊට පස්සේ මේ කාලය ආවා. අපි මේ ගත කරන මේ ගත කරන කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. මේ කල්පේ දැන් බුදුරජාණන් වහන්සේලා හතර නම පහළ වෙලා ඉවරයි. එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කකුසඳ කියලා. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000යි. ඒ බුද්ධ ශාසනය ඉවර වුණා. චතුරාර්ය සත්‍ය ඇහෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ පහළ වුණා බුදුරජාණන් වහන්සේ නමක් කෝණාගමන කියලා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් අතුරුදහන් වුණා. අනිත්‍යේ කොච්චර අනිත්‍යතාවයට පත් වෙනවද කියන්නේ නටබුන්වත් හොයාගන්න නෑ. ඊට පස්සේ ඒ කොණාගමන බුදුරජාණන් වහන්සේගෙන් ශාසනය අතුරුදහන් වුණාට පස්සේ තව බුදු කෙනෙක් පහළ වුණා කාශ්‍යප. කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ ශාසනෙත් අතුරුදහන් වෙලා ගියා. මේකම කල්පි. තාම කල්පි ඉවර නෑ. එතකොට මේ කල්පය තුල කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ ශාසනය අතුරුදහන් වුණා. ඊළඟට කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ ශාසනේ අතුරුදහන් වුණා. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ ඒ ශාසනය අතුරුදහන් වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 1000 20000යි. ඊට පස්සේ දිගින් දිගටම ආයුෂ අඩු වෙගෙන අඩු වෙගෙන අඩු වෙගෙන ඇවිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ට තියෙද්දී අපේ වාසනාවට ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ අවුරුදු 35 දී අවුරුදු 80ක් උන්වහන්සේ වැඩ සිටියා අවුරුදු 45ක් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බුදු කෙනෙක් හැටියට ලෝකෙ වැඩ හිටියා. ඒ කාලය තුල උන්වහන්සේ අප්‍රමාණ මහන්සියක් ගත්තා. දෙවියන්ටයි මිනිසුන්ටයි චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. ඒ දේශනා කරපු ධර්මය තමයි මේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ධර්මයේ තමයි අපිට දැන් අහන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශාසනයත් අතුරුදහන් වෙලා යනවා. දැන් මේ අවුරුදු 120 දී බුදු කෙනෙක් පහළ වුණේ. ඉතින් 120 මිනිසුන්ගේ ආයුෂ තියෙද්දි පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේටත් වැඩ සිටින්න පුළුවන් වුණේ අවුරුදු 80යි. දැන් වේගෙන් ආයුෂ වැඩි වේගෙන යනවද අඩු වේගෙන යනවද? අඩු වේගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආයුෂ තව අඩු වෙනවා කියලා. මේ ආයුෂ කල්ප ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝක විනාශයක් කියන්නේ නැහැ එකපාරට. ওই දුර්භික්ෂ හානි මේ වෙලා මිනිස්සු නැත්තර නැතු වෙන්නේ පොළොව නැති වෙන්නේ පොළොව සුනේ සුන් වෙනවා මේ කල්ප විනාශ වෙනකොට. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ කල්පේ මේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා ආයුෂ බහිනවා අවුරුදු 10ට. අවුරුදු 10ට බහින කාල වෙනකොට තමයි විශාලම යුද්ධේ ලෝකේ ඇති වෙන්නේ. ඒක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ අනාවකීක. ඒ අනාවකී තියෙන්නේ චක්කවත්ති සිහනාද සූත්‍රය. ඊට පස්සේ ආයමත් ඉන්න මිනිසු ටික ආයි හැදි හැදි සකස් වෙලා වර්ධින් මිදිලා පස්පව් අතෑරලා ජීවත් වෙනකොට ටික ටික ආයුෂ වැඩි වෙනවා. වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු 80000කට ආයුෂ එන කම්ම බුදු කෙනෙක් නැහැ. මේ කල්පේ. අවුරුදු 80000 ආයුෂ වුණාම අන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා දඹදිව. සමහරට අපි දන්නේ නැහැ මේ රටේ. එතකොට එහෙමනම් ඔබට තේරෙන තේරෙනවා ඇති මේ බුදු කෙනෙක් පහළ වීම දුර්ලභයි. බුදු කෙනෙකුගේ ධර්මයක් දුර්ලභයි. ඒ ධර්මයේ අවබෝධ කරගන්න තියෙන අවස්ථාවත් දුර්ලභයි. ඒක හිතට කල් දාලා ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. අනාගතයට කල් දාලා ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. අනාගතයේ අනාගතය කියලා අපි කියන්නේ මේ නුදුරු අනාගතේ. තව අවුරුදු 100ක් වගේ කාලෙක 100ක් 200ක් කාලෙට අපි අනාගතේ කියමු. දැන් අපි මේ ගත කරන්නේ මනුස්ස ලෝකේ. දැන් බලන්න අපි මේ සසරේ ගෙවද්දී බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනිවන් පාවා. ඒත් අපි සසරේ හිටියේ නැද්ද? විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටත් අපි කොහේ හරි කොදෙව්වක ඉපදිලා ඉන්නේ ඇති. අපිට චතුරාර්ය සත්‍යයේ හැසිරෙන්න අවස්ථාව ලැබුණේ ඊළඟට කල්ප 60ක් බුදවරුනේ අපි නිරේ වැටි වැටි තිරිසන් අපාය වැටි වැටි പ്രേත ලෝකෙ වැටි වැටි කලින් කලට මනුස්ස ලෝකෙටත් ඇවිල්ලා යන්න ඇති අපිට අවස්ථාව ලැබුණේ එතකොට සිඛී වෙස්සබු බුදුරජාණන් වහන්සේලා පහළ වුණා ඒත් අපිට අවස්ථාව ලැබුණේ මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේ ලංකාවට වැඩලා තියෙනවා. ඒ අවස්ථාව ලැබුණෙත් නැහැ. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ධර්මයේ දේශනා කළා. ඒ අවස්ථාව ලැබුණෙත් නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ධර්මයේ දේශනා කළා. ඒ අවස්ථාව ලැබුණෙත් නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේ වැඩියා. මේ ශ්‍රී පාදිරත් වැඩියා. ඒත් අපිට මේ අවස්ථාව ලැබුණේ නෑ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා රහත් පරපුරක් බිහි කළා. ඒ අවස්ථාව ලැබුණෙත් නෑ. ඔහොම ගිහින් අන්තිමට මේ අහම්බෙන් හිතපු නැති කාලෙක හිතපු නැති අවස්ථාවක මහමෙවුනාව බිහි වෙලා කියන්න පටන් ගත්තා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා. යන්තම් ආයමත් චූටි අවස්ථාවක් ලැබුණා. හැබැයි මේක තේරුන්නේ නැත්තම් මේ අවස්ථාවත් ගිලිහිනවා. මෙන්න මෙන්න මේක ගිලිහෙන තියෙන අවස්ථාව. අපි හිතුවොත් අනාගතයේ අපිට ආයේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒක තමයි අපි ගන්න වැරදිම මතේ. අනතුරුදායක මතේ. අනාගතයේ මනුස්ස ලෝකේ ධර්මය අවබෝධ කරගන්න ඉඩක් නැහැ. මිත්‍යා විශ්වාස වලට විතරයි තැන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ චක්කවත්ති සීහනාද සූත්‍රයේ මහණෙනි අනාගත මිනිසාගේ ජීවිතය හරි ලස්සනට විස්තර කරනවා. අනාගත මිනිසාගේ ආහාරයට ලුණු නැතු යනවා කියනවා. ලුණු දාන්නේ. දැන් උනත් නැද්ද වැඩි ලුණු කන්න බයයි නේ මිනිස්සු. පෙසර හැදෙනවා කියලා. අනාගත මිනිසාගේ ආහාරයට ප්‍රනීත කෑම නෑ කියනවා. ගුරුසු කෑම හොයන්නේ. කෙඳි සහිත ආහාර. දැන් මිනිස්සු කෙඳි සහිත ආහාර හොයන්න පටන් අරන් නැද්ද? ඒක රසද? රස නෑ. රොඩු වගේ ආහාර මිනිස්සු කන්නේ දැන්. එතකොට අනාගත මිනිසාගේ ආහාරයේ පස්ගෝ රස නැත කියනවා. දැන් මුදෝප කිරිවල යුදේ අයින් කළා මිනිස්සු කන්නේ. රස තියෙන යුදේ. නමුත් මිනිස්සු කන්නේ ඒක දැන්. යුදේ නැති කෑම, යුදේ රහිත කිරි. යුදේ රහිත කෑම මිනිස්සු කන්නේ. ඒකවල රස නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා අද වේගෙන් ඔප්පු වේගෙන යනවා. අන්න ඒවටයි නියම අනාවැකි කියලා කියන්නේ. වේගෙන් ඔප්පු වේගෙන යනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා අනාගතයේ මිනිස්සුන්ට හැදෙනවා අධර්ම රාගය. අධර්ම රාගය කියන්නේ කාම පිස්සුව. මොකද්ද හැදෙන්නේ? කාම පිස්සුව හැදෙනවා. කාම පිස්සුව හැදුනට පස්සේ මේ මිනිස් දරුවන්ට පේන්නේ දරුවෝ හැසිරෙන දෙමව්පිය ඉස්සරහා කියලා. දෙමව්පියන්ට පේන්නේ දෙමව්පිය ඉන්නේ මේ දරුවෝ ඉස්සරහා කියලා. අද ඒවා පහළ වෙලා නැද්ද? පහළ වෙලා තියෙනවා. සමහර විට දෙමාපියන්ට දරුවන්ට බලන්න ලැජ්ජයි එකට ඉඳලා මේ ටීවී එකේ පේන දේවල්. අද එහෙම වෙලා නැද්ද? දෙමාපියන්ට දරුවන්ට එකට අහන්න ලැජ්ජයි මේ රේඩියෝ එකේ තියෙන කතා. අද එහෙම නැද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ මීට වසර 2500කට කලින් දේශනා කරපු අනාවැකි අද ඉෂ්ට වේගන යනවා. අපිට ටිකක් සංවේග ඒක ඉෂ්ට වෙන වේගي වැඩි. අද වේගෙන් සිද්ධ වෙගෙන යනවා. දැන් ලොකුම බොරුව තෝරනවා ලොකුම විහිළුව තෝරනවා අනාගතේ ලොකුම අසභ්‍ය වචන කියන්නේ කවුද කියලා තෑගිදී. අනාගතේ ඇඳුම් නැතුව නටන්න දක්ෂ කවුද කියලා තෑගිදී. මේ මට්ටමට එනකොට අපි ඒකේ ගොදුරු නිසා අපට ඒක තේරෙන්නේ නැහැ. එහෙමම අපි ඒකටට ආව වෙනවා. දැන් බලන්න මේ වෙනකොට මිනිස්සු තුල දැන් ඔන්න ඔලිම්පික් එනවා කියලා ඔන්න දැන් මහා ලෝකෙම දැන් උඩ දාගෙන නටනවා. දැන් ඔන්න ක්‍රිකට් වලට උඩ දා මේ මේකෙන් කතා කරන්නේ මේ අතේ අතේ පයේ හයියක් ගැනද ප්‍රඥාවක් ගැනද? ප්‍රඥාවට තැනක් නැහැ. මේ කතා කරන්නේ අතේ පයේ රුදාවක් ගැන. එතකොට මේ දක්ෂකම් පාන්න තියෙන්නේ මොකෙන්ද ප්‍රඥාවෙන්ද? සිහිනුවණින්ද? අවබෝධින්ද? නෑ අතින් පයින්. ඔන්න දැක්ක දනාගත ලෝකේ හැටි. ඉතින් මේක සිද්ධ වෙන එකට හැමතිස්සෙම අපි අපිට ඇහෙන්නේ ඒක විතරක් නං. අපිට ඇහෙන්නේ මේ ක්‍රීඩා ගැන විතරක් නං. මේ සංගීතය ගැන විතරක් නං. මේ අසභ්‍ය කතා විතරක් නං. අපිට හිතෙන්නේ මොකද්ද? ඒක තමයි ලෝකේ කියලා. එතකොට දන්නේම නැතුව ඒ ගොඩට යන්නේ නැද්ද? එතකොට මේ වෙනස් වීම වෙන්නේ අපි නොදැනීමයි. අපි දන්නේම නැතුව මේ වෙනස් වෙවි යන්නේ. වෙනස් වෙන්නේ ඒක විතර නෙමෙයි බණත් වෙනස් වෙනවා. ධර්මයේ වෙනස් වෙනවා. ධර්ම යහනකට දැන් මිනිස්සු මේ ධර්මශාලාවට ඇවිල්ලා තින් වැඳගෙන නැත්තම් ඇස්සෙලා වැඳගෙන අහගෙන ඉන්නවා. කියන්නේ මොන බණද? බණ නෙමෙයි අහන්න හම්බෙන්නේ අපිට. අහන්න හම්බෙන්නේ මිනිස්සු හිනස්සන දේවල්. එතකොට මිනිස්සු හිනස්සන දේ මිනිස්සුන්ට හිනහ වෙන්න තියෙනවා නම් අසභ්‍ය වචන බණනාමෙන් හරි මිනිස්සු කැමති ඒක අහන්න. ඊට පස්සේ මිනිස්සු කියනවා ඒක අනුපිත්‍රයක් දාන්න කිව්වා. මුල්ලට ගිහිල්ලා. ඊට ඕක තමයි මිනිස්සු hina වෙවි යහන්නේ. එතකොට අසභ්‍ය වචන, අසභ්‍ය කතා මේ වැදගත් සමාජයක කතා කරන්න බැරි කතා ධර්මාසිරින් නැගලා කියන යුගයක් නැද්ද ඇවිල්ලා? විලිලැජ්ජ නැති කතා බනට නැගලා බන ආසනේ වාඩි වෙලා කියනවා. ඒ විල්ලෙජ් නැති කතා වැඳගෙන අහනවා. ඒ යුගයේ දැන් ඇවිල්ලා නැද්ද? ඒ විල්ලෙජ් නැති කතා අගය කරනවා. අන්න බන අන්න බන කියලා. එතකොට බලන්න මේක මොනතරම් සමාජගත පරිහානියක්ද? එතකොට ඔබ හිතන්නේ මේ පරිහානිය ඉස්සරහට වැඩි වෙනවාද අඩු වෙනවාද? එන්න එන්න වැඩි වෙනවා. එන්න එන්න වැඩි වෙනවා. අඩු වෙන්නේ මේකට මොකද්ද කියන වචනේ? අධර්ම රාගය. මොකද්ද ඒකට කියන වචනේ? අධර්ම රාගය. මේක කාම පිස්සුව. අවුස්සල කාමෙන් අවුස්ස අවුස්ස දැන් මාධ්‍ය වලින් අවුස්සනවා. විලඳ දැන්වීම් වලින් අවුස්සනවා. ටීවී නාට්‍ය වලින් අවුස්සනවා. ඊළඟට ටෙලි නාට්‍ය වලින් අවසනවා. ගුවන් විදුලි නාට්‍ය වලින් අවසනවා. සින්දු වලින් අවසනවා. දැන් බලන්න අපි මීට අවුරුදු 30කට 20කට 30කට කලින් අහපු සින්දු කොච්චර වැදගත්ද? අද ඒවා අපිට අහන්න හම්බ වෙනවද? අද මහා විලිලැජ්ජ නැති භාෂාවලින් සින්දු තියෙන්නේ. දැන් මේක තව වනතර වෙනවා ඉස්සරහට. මේක වෙන්න වෙන්න චූටි ළමයි, දරුවෝ, සීලු දෙනා නොමග යනවා. අනාගතේ අධර්ම රාගය එනකොට විසම ලෝභය එනවා. විසම ලෝභය කියන්නේ මං කොල්ල කන්න, කොල්ල කන්න, අනතුරු කරන්න, අනුන්ගේ දේට ඊර්ෂ්‍යා කරන්න මේවා තමයි වැඩි වෙන්නේ. මේවා වැඩි වෙනකොට හැමතිස්සෙම මිනිස්සුන්ට තියෙන අනතුරක්. දැන් අද බලමු අපි කිමු දැන් ඔබට කවුරු ඔබට හොඳ විභාගයක් ලියන්න තියෙනවා. ඔබ කට්ටියට කියනොත් මං විභාගයක් ලියනවා අසවල් විභාගේ පාස් වෙන්න යනවා කියලා. හොරෙන් ලියන්නේ. අපි කියමු ඔබට හොඳ රටකට යන්න අවස්ථාවක් තියෙනවා. ඔබ රට යනවා කියලා රටකට යන්න තියෙනවා. ඒකට ඉන්ටර්විව් යන්න තියෙනවා. ඒ සම්මුඛ පරීක්ෂණ වලට යන්න තියෙනවා. ඔබ යන්නේ මේවා රටට කීයේ කීයේද හොරෙන්ද? හොරෙන්. ඇයි ඒ? අනිත් කවුරු මේක කඩා කප්පල් කරයිද කියලා දන්නේ ඕකට තමයි පරිහානිය කියන්නේ. ඒකටයි පරිහානිය කියන්නේ. ත්‍රිභාගයක් පාස් වෙන්න අපි හොරින් යන්නේ. හොඳ රස්සාවකට දැන් ඔන්න යන්න අපිට ලෙවුම් ඇවිල්ලා තියෙනවා. අපි දැන් කට්ටියට කියන්නේ නෑ මං අසවල් රස්සාවට ගියාට පස්සේ තමයි කියන්නේ. එහෙම නැද්ද? ඉඩමක් ගන්න ලෑස්ති වෙනවා. මේකත් හොරෙන් නෙමෙයිද කරන්නේ. අපි ඒකත් තියමු. කසාදෙකට දරුවෙක් දරුවෙකුට විවාහයක් කරලා දෙන්න. ඒක ඔක්කොම ස්ථිර වෙනකන් කාටවත් කියනවද? හොරෙන් කරන්නේ. ඇයි හේතුව? කවුරු මේකට විරුද්ධව කඩා කප්පල් කරයිද? දන්නේ නැහැ. මේක තමයි පරිහානිය. ඒතර එබ්බන්දු පරිහානියේ කටමුලේ සිටින්දි තමයි අපි මේ චතුරාර්ය සත්‍ය කතා කරන්නේ. පරිහානියේ කටමුල තියේදී ඒකට සමස් සියලුම දෙනා ගොදුරු වෙද්දී අපට ඒකට ගොදුරු නොවේ ඉන්න වාසනාව ලැබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබිච්ච නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ මේ මිනිස්සු අනාගතේ හැසිරෙනවා කිව්වා මේ දරුවෝ දන්නේ නැහැ දීමෝපිය ඉන්නවා කියලා දීමෝපිය දන්නේ නැහැ දරුවෝ ඉන්නවා කියලා ඌරු කුකුළු බල්ලු බලල්ලු වගේ හැසිරෙනවා කියනවා. අනාගත මිනිසා. ඒකට තමයි මේ ලෝකෙම දැන් ලෑස්ති පිට යන්නේ. අපි ඒක මතක තියාගන්න ඕනේ. දැන් මේ ලෝකේ මහා ලකුවට දැන් මේ ඔලිම්පික් ගැන, ක්‍රිකට් ගැන, මේ සුපර් ස්ටාර්ස් ගැන, සින්දු ගැන, ක්‍රීඩකයෝ ගැන, මේ නැට්ටුව ගැන කොච්චර කතා කළත් මේක යන්නේ මොකේදද? කාම පිස්සුවට. කාම පිස්සුවෙන් තොර ලෝකයක් නැහැ. ඊට පස්සේ මිනිසුන්ට ඇති වෙනවා කියනවා ක්ෂණික කෝපය. මොකක්ද ඇති වෙනවා කියන්නේ? ක්ෂණික කෝපය ඇති වෙන්නේ වදක චිත්තයේ පිටලා. වදක චිත්තය කියන්නේ මරන්න, හිංසා කරන්න. දරුවන්ට අවවාද කරාම දෙමව්පියෝ දරුවන්ට ඇති වෙන්නේ අවවාදය ඇසිල්ල නෙමෙයි කියනවා. මොකක්ද ඇති වෙන්නේ? දෙමව්පිය කෙරේ වදක චිත්තය තියෙනවා කියනවා මරන්න කියලා හිතෙනවා කියනවා. දෙමව්පියන්ට දරුවෝ කෙරේ ඇති වෙනවා කියනවා. මේ අනාගතේ මිනිස්යාට වෙන දේ. එතකොට ඒබඳු අනා ඊට පස්සේ සතෙක් දඩයන් කරන්න වැද්දෙක් කැලේට ගියාම සතෙක් දැක්කහම දඩයක් කාලේ මොකක්ද හිතින්නේ? ඔන්න මුවේ දුවනවා කියමු. අන්න සතා, අන්න මුවා. මරපන් කියලා හිතෙනවනේ. ඔන්න ওই විදියට හැඟීමක් ඇති වෙනවා කියන මිනිසයාට. තරහකාරීව පේන එකට මෙන්න මේක තමයි මරන්න ඕනි. මේක තමයි මරන්න ඕනි කියලා හිතෙනවා කියන්නේ. ලේසියෙන්ම ළඟපාත ආයුධ ආයුධ එනවා කියන මිනිසුන්ගේ අතට ගන්න. චක්කවත්ති සීනාද සූත්‍රයේ තියෙනවා වේගෙන් ආයුෂ අඩු වෙගෙන යන කාලෙට වෙන එක. දැන් ඒකට තමයි ලෝකේ හැදිලා තියෙන්නේ. ඒ බඳු ලෝකයක අපි අනාගතයේ මිනිස්සු අතර ඉපදිලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කල්පනා කිරීම ඔබ හිතන්න ඥානවන්තද නැද්ද අනාගතයේ බඳු ලෝකයක චතුරාර්ය සත්‍ය කියන්න කවුරුත් ඇත්තෙත් නැහැ. ධර්මයක් කියා දෙන්න කවුරුත් ඇත්තෙත් නැහැ. ධර්මාසනේ වාඩි වෙලත් අසභ්‍ය දේවල් කියන යුගයේ ඔබ බලාපොරොත්තු වෙනවා නම් අනාගතයේ චතුරාර්ය සත්‍ය දකින්න ඒක ඥානවන්ත වැඩක්ද නැද්ද? ඥානවන්ත වැඩක් නෑ. අනාගතේ ධර්මයේ දකින්න ඉඩක් නෑ. ආන්නේක ඔබ තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. වර්තමානයේ ධර්මයේ දකින්න නම් අනාගතයේ ධර්මයේ දකින්න ඉඩක් නෑ. මේ ශාසනයේ වේගෙන් පිරිහීගෙන යනවා. අතුරුදහන් වෙනවා. ඒක අපි හඳුනාගෙන සිටින්න ඕනේ. දැන් බනහනවා කියලා අසභ්‍ය වචන අහා ඉන්න සමාජික විහිළු කතා කොමිට් කෑලි අහා ඉන්න සමාජික මේ චතුරාර්ය සත්‍ය කතාවට ඉඩක් නැහැ කියන එක අවබෝධ කරගෙන සිටින්න ඕනේ. මේක තමයි අපිට තියෙන වැදගත්ම කාරණය. මොකද්ද? අනාගතයේ ඔය කවුරු කිව්වත් විසාකා සුමනා සුජාතාලා නැහැ. අනාථ පින්ඩික ධනමෙන්ඩක මහසිතානෝල අනාගතේ නැහැ. ඒගොල්ලෝ ආයි පහළ වෙන්නේ කොයි කාලෙද? මිනිසුන්නේ ආයුෂ අවුරුදු 80000ක් ගිය කලටයි. එතෙක් මෙතෙක් කාලෙක නැහැ. එහෙමනම් ඉබඳු අනාගතයකට අපි ගියාට පස්සේ ඒ සමාජයේ ගොදුරක් වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? මතකද පසුගිය දවස්වල එක පුතික් තාත්තව මරලා අමුයෙන් කෑවා. ඒ ලෝකෙට තමයි යන්න තියෙන ඉස්සරහට. දරුවන් මව දෙමව්පිය මරાવી, දෙමව්පිය දරුවෝ මරાવી. පංචානන්තරේ කර්ම හිත මනාවට සිද්ධ වේවි අනාගතේ. ওই ලෝකෙට ගිහිල්ලා වැටිලා නරකේ වැටුණොත්, තිරිසන් අපායේ වැටුණොත්, ප්‍රේත ලෝකෙ වැටුනොත් ඔබව බේරගන්න කවුරුවත් ඉන්නේ නැහැ. ඔබට චතුරාර්ය සත්‍ය මේකයි කිය කී පාර පෙන්වන්න කවුරුවත් ඉන්නේ නැහැ. එහෙමනම් දුර්ලභම අවස්ථාවක් තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන පණිවිඩේ පවා දුර්ලභ අවස්ථාවක්. මොකද ධර්මාසනියට නැගලා අද ඔබට අහන්න ලැබෙනවා සමහර අයගෙන් අහන්න ලැබෙනවා කියනවා මේ මතක තියාගන්න ඕගොල්ලෝ කවුරුවත් නිවන් දකින්න ලෑස්ති වෙන්න එපා. ඒව අහලා නැද්ද ඔබ? ඒව අහලා තියෙනවා නේ? ඕගොල්ලෝ කවුරුවත් නිවන් දකින්න ලෑස්ති වෙන්න එපා කියනවා. එතකොට බලන්න ධර්මයට ගරහන නිවනට ගරහනවා නම් ධර්මාසනෙම්ම. ඒතර ඔබට තේරුම් ගන්න පුළුවන් අනාගතයේ ඉරණම කුමක්ද කියලා. ඊර්වසි බොරුවට කෑ ගහනවා මේ කතෝලික ආක්‍රමණයකට දැන් ඔන්න ආක්‍රමණය ආවා කියලා. නෑ ඒක ඒක වෙන්නේ මොකද? මේ ශ්‍රද්ධාව නැති පිරිසක් සිටීම. ඒත් එහෙනම් මොකද්ද අපිට වෙන්න ඕනේ? ඉක්මනින්ම ඉක්මනින්ම අපි මොකද්ද කරන්න ඕනේ? අනාගතෙත් අනතුරුදායක නම් වර්තමානයේ චතුරාරි සත්‍ය ඇසීම දුර්ලභ නම් ඒ ධර්ම මාර්ගය ගැන කතා කරන දැන් මහමෙවුනාම බිහි නොවෙන්න අද චතුරාරි සත්‍ය කතාවක් නැහැ. මහමෙවුනාව මම මම පෞද්ගලිකව මැදිහත් වෙලා බිහි නොකරන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා පරිවර්තනය නොකරන්න බුද්ධ දේශනා මේකයි කියලා ඉස්මතු කරලා නොපෙන්නන්න අද කවුරුත් නැහැ. අද කවුරුත් නැහැ මේක කතා කරන්නේ. ඉතින් මේ අනතුර ඔබ දැක්කේ නැත්තම් මේ දුර්ලභ බවත් ඔබ හඳුනාගත්තේ නැත්තම් මේ අවස්ථාවේ ඔබ මේ ධර්ම මාර්ගය තුල ස්ථාවර වෙන්න ඕනේ කියන කාරණෙත් ඔබ තේරුම් ගත්තේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. ඔබ යන සසරේ යයි. මෙරි මෙරි හතර අපාය යන එක්කෙන හතර අපාය යයි. අපිට කරන්න දෙයක් නැහැ. මොකද හේතුව මේක කරගන්න ඕනේ තමන්ම නුවණින් කල්පනා කළා. තමන්ම නුවණ මෙහෙवला. තමන්ම කල්පනාකාරී වෙලා මේක කරගන්න තියෙන්නේ. බාහිර කෙනෙක් මේක කරලා දෙන්නේ ඉන්නේ නෑ. ඉස්සල්ලාම අපි කරන්න තියෙන මොකද්ද? අපිට දුර්ලභ දෙයක් ලැබුණා. ඒ තමයි මේ ලෝකේ මිනිස්යන් අතර, දෙවියන් අතර, බඹුන් අතර පහළ වී සිටි ශ්‍රේෂ්ඨම පුද්ගලයා උතුම්ම කෙනා උතුම්ම කෙනා සරණ යන්න ලැබුණා. කවුද? බුදුරජාණන් වහන්සේ. අන්න ඒක අවබෝධයෙන් කරන්න ඕනේ. ඒක තමයි අපි මේ වෙලාවේ කරගත යුතු පළමුවෙනි කාරණාව. එතකොට කවුරු හරි එක එක දැන් එතකොට අපිට වැදගත් වෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන දේශනා කරපු එකද වෙන එක එක්කෙනාගේ මතද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකට කියන්නේ බුද්ධ වචනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ වචනේ. බුද්ධ මතේ. බුදුරජාණන් වහන්සේගේ මතේ. හිතුමනාපට වෙන වෙන එක්කිනා කියන ඒවට මොකද්ද අපි කිය යුත්තේ? එන් කරගන්න ලේසි එකක් මම කියන්නම්. ඒකට දාගන්න නම නරපණුවන්ගේ මත. ඒව මොනවද? නරපණුවන්ගේ මත. ඒතොර නරපණුවන්ගේ මතේ බුද්ධ වචනෙත් එක්ක කලවම් වුණොත් මිනිස්සුන්ට යන්නේ මොකද්ද? අර නරපණුවන්ගේ අදහස මිසක් බුදුරජාන් වහන්සේ කිසි කෙනෙකුට ධර්මයේදී කියලා තියනවාද? "හා මම දැන් බණ කියන්නම් එක්කෙනෙක්වත් නිවන් දකින්න ලෑස්ති වෙන්න එපා." බුදුරජාන් වහන්සේ එහෙම එකක් දේශනා කළාද? බුදුරජාන් වහන්සේ දේශනා කළාද? "ආහා මම දැන් බණ කියන්නම් මෛත්‍රී බුදුහාඳුර දකින්න ලෑස්ති වෙන්න." ඒක දේශනාවක් තියනවාද? නෑ. ආ දැන් මම ධර්මයේ කියන්නම් පාරමී පුරාගෙන යන්න ලෑස්ති වෙන්න. දැන් මම මගේ දැන් අතීත ජීවිත කතාව දැන් ඔහෙලට කිව්වා. දැන් ඔහෙලා ඒක බලාගෙන ඔහෙලත් ඒ විදිහට කරන්නේ. එහෙම බුද්ධ දේශනාවක් තියනවද? නෑ. එහෙනම් ඒ ඔක්කොම මොනවද? නරපණුවන්ගේ මත. නරපණුවන්ගේ මත තමයි පාරමී පුරාගෙන යමු. අනාගතයේ මෛත්‍රී බුදුහාඳුරෝ දකින්න ලෑස්ති වෙමු. මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න බෑ. අනාගතයේ මිනිස්සු අතර ආයේ මිනිසියෙක් වෙලාම ධර්මයේ දකින්න ඕනේ. දෙවියන්ට ධර්මය අවබෝධ කරන්න බෑ. මෙයා මොන මතද? නරපණුවන්ගේ මත. සුමන සමන් දෙවිය සෝතාපන්න වෙලා ඉන්නේ. දෙවියන්ට ධර්ම අවබෝධ කරන්න බැරි වෙන්නේ කොහොමද? එතකොට අර නරපණුවන්ගේ මත ඇහුවොත් අපි අමාරු වැටෙනවා. ඒ මොකද අමාරු වැටෙන්නේ? නරපණුවන්ගේ මත තුල සත්‍ය අවබෝධය නැහැ. නරපණුවන්ගේ මත තුල මොනවද නැත්තේ? සත්‍ය අවබෝධය නෑ. එන සත්‍ය අවබෝධය තියෙන්නේ එකම එක උත්මේකුගේ මතයක. ඒ කාගේ මතයේද? බුද්ධ මතේ. බුදුරජාණන් වහන්සේගේ මතේ. ඒ බුදුරජාණන් වහන්සේගේ මතේ මතේ කීකී නරපණුව බොරු කියන්න පුළුවනි. එතකොට ඒකටත් අහු වෙනවා. මම මේ ළඟකදී නරපණුවෙකුගේ මතයක් ඇහුවා. කියන බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න ලෑස්තිලා කිව්වලු මම පිරිනුවන් පෑවට පස්සේ මාම බුදුරජාණන් වහන්සේ හැටියට පිළිගන්න අම්මව. නරපණුවේ කියනවා මේ බණකට. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ හැටියට කාවද පිළිගන්නේ කියන්නේ? අම්මව. පිළිගන්න බුදුන්ට සලකන හැටියට අම්මට සලකන්නලු. එක බුද්ධ වචනයක් නැහැ. ඒව කාගේ මතද? නරපණුවන්ගේ මත. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක කියනවා මේ නමුත් ඔබ බුද්ධ වචනේ දැනගන්න ඕනේ බුදුරජාන් වහන්සේ වදාළ ආනන්ද හඳුරන්ට ආනන්දය මා විසින් දේශනා කළ තියෙන ධර්ම විනය මා පිරිනුවන් පෑවට පස්සේ ඔබට ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ ඒ ධර්ම විනයයි අන්න බුද්ධ වචනේ ඊට පස්සේ තව තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අම්මා තාත්තා දෙන්නට මේ බත්මාළු කවලා ඇඳුම් අඳලා නාවල කවල පෝලා ණයගවල ඉවර කරන්න බෑ. අම්මා තාත්තා දෙන්නට සලකලා ණය ගෙවන්න බෑ. උපමාව කොහොමද බුදුබණේ තියෙන්නේ? උන්වහන්සේ දේශනා කරන අම්මා තාත්තා දෙන්න කර දෙපැත්තේ තියාගෙන දරුවෙක් බිමට බස්සන්නේ නාවන්න, කෑම කවන්න, වැසිකිලි කැසිකිලි යවන්න. එතකොට මේවට තමයි අම්මා තාත්තා දෙන්නට සලකන්නේ. අවුරුදු 100ක් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ අම්මා තාත්තා දෙන්නගේ ණය නම් ඉවර වෙන්නේ නෑ. හැබැයි අම්මා තාත්තා දෙන්නම තිසරණේ පිහිටෙව්වොත්. සීලේ පිහිටෙව්වොත්. දන් දෙන්න පුරුදු කළොත් චතුරාර්ය සත්‍ය සමාදන් කෙරෙව්වොත් ණය නිදහස්. එහෙම බුදුබණ තියෙද්දී නරකණුවේ කිව්වොත් එහෙම ආ මේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේ පිරුණම් පාප ගමන් උන්වහන්සේ හැටියට කවුද තියාගන්න කිව්වේ අම්මව එතකොට දැන් ධර්මයේ දන්නේ නැත්තම් මිනිස්සෙක් මොකද වෙන්නේ අර නරපණුවගේ කතාව පිළිගන්නේ නැද්ද පිළිගන්නවා ඉතින් මේ නිසා මේ එහෙමනම් දැනගන්න ඕනේ අනාගතේ විතර නෙමේ අනතුරු තියෙන්නේ වර්තමානයේත් අනතුරු තියෙනවා මොකද්ද අනතුරු ධර්මයේ නාමින් අධර්මයේ ඇසීමේ අනතුර. ඒ අනතුර මැද්දේ අපිට එකම රැකවරණේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවයි. ඉතින් මේ දේශනාව මම සරලව පරිවර්තනය කරලා දෙන්නකට නරපණුව ටික ගෝසා කරනවා. ඔන්න සරලව පරිවර්තනය කරලා තියෙනවා. ඔන්න සරල ඇයි එතකොට මේක ඔප්පු වෙනවනේ මේක ඇත්ත? නරපණුව කලබල වෙනවා. ඕන්න පරිවර්තනය කරලා තියෙනවා. දැන් මේ පරිවර්තනය කරලා මේවා කියාගෙන යනවා. මේක වැරදි කියනවා. නරපණුව කලබල වෙනවා. ආ සිංහලෙන් පිරිත් කියන්න පටන් ගන්න තියෙනවා. පාලියෙන් කියන්න ඕනි ඝන පිහිටවල තියෙන්නේ කියනවා. ඝන පිහිටවන්නේ මන්තර වලට. ඝන ශාස්ත්‍රයේ තියෙන මොනවද? මන්තර වල තියෙන. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා අපි සලකන්නේ සරණගේ මන්ත්‍රකාරයෙක්වද? අන්න බොරුවක් කිව නරපණුව. ඉතින් නරපණුවන්ගේ මතය හොඳට අඳුනා ගන්න ඕනේ. නරඹනුව මිනිස්සුම රවට්ටන බොරු කියලා. එතකොට මොකද වෙන්නේ? අන්න ඝන පිහිටවල තියෙන්නේ ඝන කතාව ආවේ බුදුරජාන් වහන්සේ කාලේ නෙමේ. ඒක ආවේ ජ්‍යොතිෂයට සම්බන්ධ වෙලා. ඒක ආවේ සංස්කෘත භාෂාවට සම්බන්ධ වෙලා, වේදයට සම්බන්ධ වෙලා. ඝන කතාව ආවේ. ඒක ආවේ බුදුරජාන් වහන්සේ පිරිනම් පළ අවුරුදු 1000 ගියාට පස්සේ. ඔය ගණ කතාවේ තියෙන ඔය නගන, මගන, සගන කියලා ඔය සීබස් ලකර කියන පොතේ විස්තර වෙනවා. ඒක කියනවා මේ නයන්නෙන් පටන් ගන්න එපා කියන වැඩක්. අපාය අක්ෂරයි කියනවා. ඇයි හේතුව? ඒ කාලේ බෞද්ධ සමාජයේ මිනිස්සු සියලු දෙනා එක්කෙනාට එක්කෙනා මුණ ගැහෙන එකට කතා කළේ මෙයා කියනවා නමෝ බුද්දාය කියලා. අනිත් එක්කෙනත් කියනවා නමෝ බුද්දාය. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරන මුණ ගැහිච්ච ගමන්. එතකොට නමෝ බුද්දය පටන් ගන්නෙ මොකෙන්ද? ආන්න බබුණ කිව්වා නයන්න පටන් ගන්න එපා වැඩකට අපායක්සරයි. ඒකෙන් කඩාකප්පල් වෙනවා. ඒක නැත්තර නැති වෙනවා කිව්වා. බය කළා. ඊට පස්සේ මොකද වුනේ? මේවන් නරපණුව පිළිගත්තා. දැන් අපි ගමු මම උදාහරණයක් කියන ජාතික ගීයේ කියන නමෝ නමෝ මාතා නමෝ නමෝ මාතා කියපු ගමන් නරපණුව කලබල වුණා නායන්නෙන් පටන් අරන් කියලා. ඊට පස්සේ එතන ඉස්සරහට දැම්මා අප ශ්‍රී ලංකා කියලා. දැක්කද විකෘති වෙච්ච දේවල්? මම මේ ඔබට පොඩ්ඩක් කියන්නේ මේ අනතුරු කොහොමද වෙලා තියෙන්නේ කියලා පැහැදිලි කරන්නයි. මම මේවා වෙලස් කියලා තිබ්බාම ඔබට මේ නරපණුවන්ගේ මතයි බුද්ධ මතේ වෙන් කරලා දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්වත්නි අපි හොඳට මතක තියාගන්න ඕනේ අපට ලැබිච්ච දුර්ලභම වස්තුව අපේ ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව කුමක් ගැන ශ්‍රද්ධාවද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව. අපිට තියෙන ඕනේ කුමක් ගැන ශ්‍රද්ධාවද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕනේ කරුණු සහිතව. ඒ කියන්නේ අපි නිකන් ආන්දිය වගේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕනේ කරුණු කරුණු සහිත වූ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කෙනෙක්. ඒ කියන්නේ අරහං. උන්වහන්සේ තමන් තුලම ඇති කරගත් අවබෝධයක් තියෙන්නේ. ඒක මොකද්ද? සම්මා සම්බුද්ධ. උන්වහන්සේ අවබෝධය තුලම ජීවිතය ගත කළා. විද්‍යාචරණ සම්පන්න. උන්වහන්සේ නිවනට යන නිවැරදි මාවතේ ගමන් කළා. සුගත. උන්වහන්සේ ලෝක ගැන සම්පූර්ණ අවබෝධ කළා. ලෝකවිදු. උන්වහන්සේ මේ ලෝක සත්‍යව සසරෙන් ඈතර කරවන්න ලෝක සත්‍යව ධර්ම මාර්ගය තුල দমনය කළා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. උන්වහන්සේ දෙවියන්ටයි මිනිසුන්ටයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මාර්ගය පෙන්වුවා. සත්තා දේව මනුස්සානං. උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය අන් අයට අවබෝධ කෙරෙව්වා. බුද්ධ උන්වහන්සේ මේ සියලුම ගුණ දරන්න වාග්යවන්ත වුණා. මේ වගේ ඒ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච ගුණ ටික කොහොම හොඳට තේරුම් අරගෙන සිත පහදවාගෙන අන්න අපි සරණ යන්න ඕනේ මම සරණ යන්නේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේව කියලා බුදුරජාණන් වහන්සේව වන්දනා කරමු රාග ద్వේස මෝහ නොමැති සිතකින් යුතු වන්නේ හොඳට ශබ්ද නගලා කියන්න සිල් සමාධි ගුණ නුවණැති නිවන් සුවය දන්නේ තුන් ලොව වැඳුමන් ලැබුමට නිතියෙන් හිමිවන්නේ අරහං යන ගුණයෙන් යුතුය බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ ගුරු උපදෙස් කිසිවක් නැති ඍජු ගමන කියන්නේ පෙරුම් පුරාගෙන ආබල රැකවරණෙට එන්නේ දස බල බුදු නුවණ ඇතිව තුන් ලොව ජය ගන්නේ සම්මා සම්බුදු ගුණ යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ කෙලෙසුන් තොර නුවණ ඇතිව පෙර භවයන් දන්නේ ඉපදෙන මැරෙන සසරේ ඇති තතු වැටහෙන්නේ හිරු සඳු ලෙස නුවණ ඇතිව දහමේ හැසිරෙන්නේ විද්‍යාචරණින් යුතුය බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ සුන්දර වූ නිවන් මගෙහි හොඳින් වැඩම වන්නේ අමා නිවන් සුවය විඳින සිතකින් යුතු වන්නේ සිත කය වචනය හැම විට සොඳුරුව පවතින්නේ සුගත ගුණෙන් යුතු ගෞතම මුනිදුන් නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ දෙව්ලොව බඹලොව මනුලොව සතර අපා දන්නේ කලකම් පල දෙමින් සතුන් ඒ ඒ තන යන්නේ ලොව උපදින ලොවෙන් මිදෙන මග මැනවින් දන්නේ ලෝක විදු ගුණයෙන් යුතුය බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ මහා කරුණික ගුණ ඇතී බුදු නිත යොමු වන්නේ දිස දේශනා විට සිරි සදහම් ලොව දමනය වන්නේ සසරේ සැරි සරණ සතුන් එයින් නිතර වන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතිනම් වන්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ දෙව්ලොව බඹලොව දෙවිවරු බණ අසන්ට එන්නේ මනුලොව නුවණැති මිනිසුන් නිවන් මගෙහි යන්නේ දෙව් මිනිසුන්ගේ උත්තම ගුරු දෙවිඳුන් වන්නේ සත්තා දේව මනුස්සානං බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ ලෝ සත් විඳිනා දුක ගැන පැහැදිලි කරමින්නේ දුකින් මිදෙන නිවන් ලබන මග ගැන පවසන්නේ චතුරාර්ය සත්‍යය ගැන අවබෝධය දෙන්නේ බුද්ධ ගුණෙන් යුතු සම්බුදු සමිඳුන් නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ අප මුනිදුගේ බුදු නුවණට හිරු සඳු පරදින්නේ සීල සමාහිත ගුණයට ලොවම වසඟ වන්නේ දියෙන් උඩට විත් විහිදුන පියුමක් විලසින්නේ භගවා යන ගුණයෙන් යුතුය බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ මා සමග කියන්න සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු එතකොට පින්වත්නි දැන් අප සරණ ගියේ කාවද? ගෞතම මුනිදු සරණ ගියේ. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ අපි කාගේ කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්. එතකොට අපි අයිති වෙන්නේ කාගේ පිරිසටද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිසටයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිසට තමයි අපි අයිති වෙන්නේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිස ධර්මය අවබෝධ කරන්නේ කොයි ශාසනයේද? ගෞතම බුද්ධ ශාසනය. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ගෞතම බුදුසසුන තුල ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකද්ද? උන්වහන්සේ දේශනා කළා දුක අවබෝධ කරන්න කිව්වා. ඉපදීම දුකයි කියලා අවබෝධ කරගන්න කිව්වා. ජරා මරණ දුකයි කියලා අවබෝධ කරගන්න කිව්වා. සූක වැළපීම් දුකයි කියලා අවබෝධ කරගන්න කිව්වා. කැමති දේ නොලැබීම දුකයි කියලා අවබෝධ කරගන්න කිව්වා. පංච උපාදානස්කන්ධේ දුකයි කියලා අවබෝධ කරගන්න කිව්වා. අන්න ගෞතම සාසනය තුල අපිට ලැබිච්ච එක පණිවිඩයක්. මොකද්ද? ඉපදීම නැවත නැවත ඉපදීම දුකයි කියලා අවබෝධ කරගන්න කිව්වා. එහෙමනම් අපි ශ්‍රද්ධාවට එන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි කියලා අපි අවබෝධ කරේ පහදින්න ඕනේ ඒක ඇත්ත ඉපදීම නම් දුකයි එතකොට ඒ ගැන අපි හොඳට අවබෝධකින් ඉන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉපදින්නේ අපි මක් නිසාද? මේ දුක අවබෝධ නොවීම නිසා දුකට ආසා කළා. ඉපදින්නේ මක් නිසාද? දුකට ආසා කළා. දුකට ආසා කරනවා අපි. එහෙමනම් ඉපදින්න හේතුව මොකද්ද? ආසාව. එතකොට ඒක සත්‍යයක් කියලා. අපි මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමෙන් ඉන්න ඕනේ. ඊළඟට උන්වහන්සේ වදාලා දුකට ඇති ආසාව නිරුද්ධ වීමෙන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නිරුද්ධ වීමෙන් එයා දුකෙන් නිදහස් වෙනවා. මොකද එයා නිදහස් වෙන්නේ එතකොට දුකෙන්. ඉපදීමෙන් ජරා මරණයෙන්. ඒක නිදුක. ඉපදීම ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් පංච උපාදානස්කන්ධ මේ සියල්ලෙන් එයා නිදහස් වෙනවා. එතකොට ඒ ගැන පැහැදීමක් ඇති කරගන්න ඕනේ අපි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි. ඊළඟට උන්වහන්සේ වදාලා මේකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මොකද්ද සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඕක තමයි සම්මා දිට්ඨි එතකොට මොකක්ද සම්මාදිට්ඨිය කියලා කිව්වේ? දුක ගැන තියෙන ඥාණය, අවබෝධය. දුක්ඛ සමුදය ඥානං. දුක හටගන්නේ කොහොමද කියලා තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධේ ඥාන. දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. දුක නිරුද්ධ වන්නේ මොන වැඩපිළිවෙලෙන්ද කියලා තියෙන අවබෝධය. ඒක මොකද්ද? සම්මා දිට්ඨි මොකද සම්මා සංකල්ප කියන්නේ? නෙක්ඛම්ම සංකල්ප. මේ කාමයන්ගේ නික්මෙන්න ඕනේ කියන අදහස. නෙක්ඛම්ම සංකල්ප. අව්‍යාපාද. තරහ නැතුව ඉන්න ඕනේ. තරහ දුරු කරන්න ඕනේ කියන අද සංකල්පේ. අවිහිංසා සංකල්ප. හිංසාව නැතුව ඉන්න ඕනේ කියන සංකල්ප. මේව තමයි සම්මා සංකල්ප. මොකද්ද සම්මා වාචා? බොරු කීමෙන් වැළකීම. කේලාම් කීමෙන් වැළකීම පරුස වචනෙන් වැළකීම හිස් වචනෙන් වැළකීම ඒක සම්මා වාචා මොකද්ද සම්මා කම්මන්ත ඔව් මනුෂ්‍ය ඝාතන වලින් සත්ව ඝාතන වලින් වැළකීම සොරකමින් වැළකීම වැරදි කාම සේවනෙන් වැළකීම සම්මා කම්මන්ත මොකද්ද සම්මා ආජීවය සම්මා ආජීවය තමයි තරාදියෙන් කිරුමෙන් මිනුමෙන් බඩු හැංගිල්ලෙන් කරන්නා වූ තියෙනුනේ වැරදි විදියට කරන බිස්නස් ඒ වයින් දුර වෙලා සාධාරණව ව්‍යාපාර කරලා සාධාරණව ගිහි අයට නම් ඒ විදියට සාධාරණව පැවිදි අයට නම් ඒත් සාධාරණව ලැබෙන සිව්පසේ එතකොට ධාර්මිකව ජීවත් වීමට කියනවා සම්මා ආජීව. මොකද්ද සම්මා වායාම? සම්මා වායාම වීරිය. වීරිය කියන්නේ උපන් අකුසල් දුරු කරන්න ගන්න උත්සාහය. නූපන් අකුසල් ඔව් නූපදවන්න තියෙන උත්සාහය. උපන් කුසල් වැඩි දියුණු කරන්න තියෙන උත්සාහය. නූපන් කුසල් උපදවා ගන්න තියෙන උත්සාහය. ඒ උත්සාහයට කියනවා සම්මා වායාම. සම්මා සති සම්මා සති යහපත් සීය මොකක්ද යහපත් සීය කාය ගැන තියෙන කායානුපස්සනාව කායනුපස්සනාවේ සිත පිහිටුවා ගැනීම වේදනානුපස්සනාවේ සිත පිහිටුවා ගැනීම චිත්තානුපස්සනාවේ සිත පිහිටුවා ගැනීම ධම්මානුපස්සනාවේ සිත පිහිටුවා ගැනීම සම්මා සති මොකද්ද සම්මා සමාධි කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ප්‍රථම ධානය උපදවා ගැනීම. දෙවෙනි ධානය උපදවා ගැනීම. තුන්වෙනි ධානය උපදවා ගැනීම. සතරවෙනි ධානය උපදවා ගැනීම. සම්මා සමාධි. සිත විසිරෙන්න නොදී සිත තැම්පත් කරගෙන සමාධිමත් කර ගැනීම. එතකොට මේව තමයි මේක මේ අටට කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අෂ්ටාංගික කියන අංග 8ක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය මාර්ගයේ තමයි අවුරුදු 45ක් මුළුල්ලේම දේශනා කළේ. ඒක විස්තර විභාග වශයෙන් දේශනා කළා අවබෝධ කරන්නා වූ ධර්ම 37ක් හැටියට. ඒකට කියන්නේ ඔව් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධයට පක්ෂ වූ ධර්ම 37. මේව තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තේරුම් ගන්න ඕනේ. එක තැනක උන්වහන්සේ දේශනා කළා ඒක තියෙන සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ මග්ග සංයුත්තේ උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ ආර්ය ස්ථාංගික මාර්ගය තියෙන්නේ අරහත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වුණොත් විතරයි කියනවා. ආර්ය ස්ථාගික මාර්ගයේ තියෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙනකොට මොකද වෙන්නේ? මොකද්ද අතුරුදහන් වෙන්නේ? ආර්ය ස්ථාංගික මාර්ගයෙන්. ආර්ය ස්ථාංගික මාර්ගය අතුරුදහන් වෙනවා. සම්මාදිට්ඨිය දන්නේ නැතු යනවා. ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය දන්නේ නැතු යනවා. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේව නැතු යලා යනවා. මේ මාර්ගය අවුල් වෙනවා. මේක කතා කරන්න කෙනෙක් නැතු යනවා. ආන්න එතකොට අපි කියනවා ශාසනයේ අතුරුදහන්. ශාසනයේ අතුරුදහන් කියලා කියනවා. දැන් මේව කතා කළොත් මොකද වෙන්නේ? සම්මා දිට්ඨිය ගැන, චතුරාර්ය සත්‍ය ගැන, සම්මා සංකල්ප ගැන, සම්මා වාචා ගැන, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේවා කතා කළොත් මොකද වෙන්නේ? ඒ කිනාට ඇති වෙනවා ඉස්සල්ලාම ශ්‍රද්ධාව. මොකද ඉස්සල්ලාම ඇති වෙන්නේ? ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහත්. ඒකාන්තෙම සම්මා සම්බුද්ධයි. ඒකාන්තයෙන්ම විද්‍යාචරණ සම්පන්නයි. ඒකාන්තයෙන්ම සුගත. ඒකාන්තයෙන්ම ලෝකවිදු. ඒකාන්තයෙන්ම අනුත්තර පුරිස ධම්ම සාරති. ඒකාන්තයෙන්ම සත්තා දේව මනුස්සානං ඒකාන්තයෙන්ම බුද්ධ. ඒකාන්තයෙන්ම භගවා. මේ ගුණයන්ගෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මය දේශනා කළේ අවබෝධයෙන්ම. එහෙනම් මේ ධර්මයේ තමයි මමත් අවබෝධ කරන්න ඕන. අන්න ශ්‍රද්ධාවත් එක්ක යාට ඇති වෙනවා කුසල ඡන්දයක්, කුසල් කිරීමේ ආසාවක්. ශ්‍රද්ධාවත් එක්ක යාට ඇති වෙනවා කුසල් වැඩිීමේ ආසාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එතකොට කුසල් වැඩිීමේ ආසාව අපිට ඇති වුණාට අපි හොතට අපිව අඳුන ගන්න ඕනේ. මොකක්ද අඳුනගන්නේ කොහොමද අපි? අපි මේ ජීවිතේ අපි පුංචි කාලේ මොකක්වත් තේරෙන්නේ නැතුව ජීවත් වුණා. අපි උසමහත් වෙලා ඉගෙන කියාගෙන වැඩිමහල් වෙනකොට අපි ඒ එකම මහා කෙලෙස් ගොඩක් නේද? ඒක තේරුන්නේ නැද්ද? ඇයි අපිට රාගය ඇති වෙන විදිහේ, ද්වේෂය ඇති වෙන විදිහේ, මෝහය, බය, සංකා මේව නානා විදිහට ඇති වෙන්නේ නැද්ද? එහෙනම් අපි වේලාසනින්ම අපිව අඳුන ගන්න ඕනේ. කොහොමද අඳුනගන්නේ? අප තුල අකුසල් හට ගන්නවා. තමන්ව හඳුනා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. කොහොමද හඳුනාගන්නේ? තමන් තුල අකුසල් හට ගන්නවා. ඊළඟට හඳුනා ගන්න ඕනේ අකුසල්. මොනවද අකුසල්? ලෝභය, දේශය, මේකට කියන්නේ අකුසල් මුල්. ඒ කියන්නේ මේ අකුසල් කරන්න හේතු වෙන මුල්. ඒ ඒව නිසා තමන් තුළ මේවා තියෙන එකට මොකද වෙන්නේ? තමන් අතින් අකුසල් කෙරෙනවා. මොනවද ඒ අකුසල්? ප්‍රාණඝාත. අකුසලයක් ඒක. සතුන් මරනවා, මිනිස්සු මරනවා. ඊළඟට සොරකම් කරනවා. නොදුන් දේවල් ගන්නවා. වැරදි කාම සේවනයේ දෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මේවා මොනවද අකුසල්? ඊළඟට බොරු කියනවා. කේලාම් කියනවා. පරුස වචන කියනවා. හිස් වචන කියන මේවා මොනවද? අකුසල්. ඊළඟට හිතේ ඇති වෙන අකුසල් මොකද්ද ඒ ඇති වෙන්නේ? අ비ජ්ජා. අ비ජ්ජා කියන්නේ අනුන් සතු දේවල් තමා සතු වේවා කියලා ආසාවක් ඇති වෙනවා. අනුන් සතු දේවල් තමන් සතු දේවල් හැටියට ඇති වෙනවා. යම් පරස්ස තම් මමස්සාති අනුන් සතු දෙයක් ඇද්ද ඒ මාගේ වේවා කියලා Tamanට ඇති වෙන ඒ අනුන් සතු දේවල් ලබා ගන්න ආසාවක් ඒ සිතී හට ගන්න ආසාවට කියන්නේ අකුසලයේ කියලා මානසික අකුසලයේ ඊළඟට ඇති වෙන අකුසල් ඒවෙන්නේ මිනිස්සු කෝලහල කරගන්නේ රටවල් ආක්‍රමණය කරන්නේ ඉඩකඩම් හොරට ලියාගන්නේ මේ මිනිසුන්ට වහ දෙන්නේ මොනතරම් දේවල් කරනවද Taman සතු කරගන්න. එතකොට ඒක ඉස්සෙල්ලම හටගන්නේ කොහේද? මනසේ. ඒකට කියනවා අ비ජ්ජා. ඒකේ pāli වචනේ මොකද්ද? අ비ජ්ජා. ඊළඟට මනසේ හට ගන්නවා දේශය. ඒකට කියන්නේ ව්‍යාපාද. දේශය මුල් කරගෙන වෛරය, ක්‍රෝධය, එකට එක කිරීම ආදී ඇති වෙනවා. ඊළඟට ඇති වෙනවා මේ කරුණු කාරණා තේරුම් ගන්න බැරි කමක්. ඒකට කියන්නේ මොකද්ද? මෝහය. කරුණු කාරණා හරියාකාරව යාට තේරුම් ගන්න බෑ. ඉතින් ඒ හැමතිස්සෙම රැවටෙනවා. රැවටෙනවා වැරදි මතවලට එනවා වැරදි විදියට කල්පනා කරනවා වැරදි අදහස් ගොඩනගා ගන්නවා මේ ඔක්කොම අකුසල දැන් මේවා අප තුල හට ගන්නවාද නැද්ද හට ගන්නවා නම් අපි ඉස්සෙල්ලාම අඳුනා ගන්න ඕනේ අප තුල අකුසල හට ගන්නවා මේ අකුසල් අපට හිතසුව පිණිස පවතීද අහිත පිණිස පවතීද? ඔව් ඒ අකුසල් ඇති වෙලා ලෝකෙ කිසි කෙනෙකුට ඒක හිතසුව පිණිස පැවතුනේ පැවතුනේ නැහැ. ඒවා ලෝකේ පැවතුනේ ආහිත පිණිස දුක් පිණිස. මෙන්න මේ අකුසල් ප්‍රහාණය පිණිස. කුසල් වර්ධනය පිණිස බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. මොනවද කුසල්? සතුන් මරනවා නම් කෙනෙක් එයා සතුන් මැරීමෙන් වැළකුණා. අන්න කුසලයක්. සතුන් මැරීමෙන් වැළකුණා නම් ඒක කුසලයක්. එයා සොරකමින් වැළකුණා. ඒක කුසලයක්. ඊළඟට වැරදි කාම සේවනයෙන් වැළකුණා. ඒක මොකද්ද? කුසලයක්. මත්පැන් මාද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකුණා. ඒක මොකද්ද? කුසලයක්. එයා ඒකින් වැළකීලා එනවා. කාටවත් දෙන්නෙත් නැහැ, තමන් ගන්නෙත් නැහැ. කුසලයක්. ඊළඟට බොරු කීමෙන් වැළකුණා. කුසලයක්. කේලම් කීමෙන් වැළකිනවා. කුසලයක්. ඊළඟට පරුස වචන කීමෙන් වැළකිනවා. කුසලයක්. හිස් වචන කීමෙන් වැළකිනවා. කුසලයක්. අනුන්ගේ දේවල් වලට ආසාව හිතේ හට ගන්නවා. එතකොට මෙයා ඒක ප්‍රහාණය කරනවා මේක වැඩන්නේ මගේ හිතේ ඇති වෙන එක මේ අනිත්‍ය දේවල් කියලා. එතකොට කුසලයක්. ද්වේෂය ඇති වෙන එකට ඒකේ ආදීනව මැනී කළා ඒක දුරු කරනවා. එතකොට කුසලයක්. එයා නෝනින් විමසනවා. කුසලයක්. ආන් එතකොට බලන්න හිතලා අපේ හිතේ දැන් මේ ඇතිලා තියෙන தත්ත්වය මත අපිට ඉක්මනට කරගන්න අපි පෙළඹෙන්නේ අපි ඉක්මනට වැටෙන්නේ අකුසලයටද කුසලයටද? අකුසලයට. එහෙමනම් අකුසලයට වැටෙන්න අපිට එච්චර වීරියක් ගන්න ඕනේ නෑ. ඒක හැදි හැදි තියෙන එකක්. එහෙනම් අපිට වීරිය ගන්න ඕනේ මොකේදද? කුසලයට වීරිය ගන්න ඕනේ. අන්න කුසලයට වීරිය ගනිද්දි තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට අපිට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ අපි මේ අකුසල් නිසා අවබෝධ නොවීම නිසා කුසල් රැස් නොවීම නිසා මේ සත්‍යයන්ට සිද්ධ වෙනවා සතර අපායේ උපදින්න. ඒක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි බලන්න කියන මේ සත්තුන්ගේ වෙනස්කම ගිරව් මයිනෝ කාක්කෝ දෙමලිච්චු, පොල්කිච්චු, බට්ටිච්චු එක එක සතාට එක එක වෙනස් නැද්ද? වෙනස්. ඊළඟට ඌරු, කුකුළු, එළුවෝ, මුවෝ, හරක් මේක එක සතාට එක එක වෙනස් නැද්ද? ගැරන්ටි, පත්තෑයෝ, නයි, මාළු වෙනස් නැද්ද? බුදුරජාණන් වහන්සේ අදාළ මහණෙනි මේ ත්‍රිසං අපාය හරි විචිත්‍රයි කිව්වා. හරි විවිධත්වයකින් යුක්තයි කිව්වා. මහණෙනි මේ විවිධත්වයේ තිරිසන් අපායට ලැබුණේ සිතේ විවිධත්වය නිසා කිව්වා. මොකක් නිසාද? සිතේ විවිධත්වය නිසා. සිතේ විචිත්‍රත්වය මීට වඩා විචිත්‍රයි කිව්වා. මේ තිරිසන් අපායේ තියෙන විචිත්‍රත්වයටත් වඩා මේ සිත විචිත්‍රයි කිව්වා. ඉතින් ඒ බඳු සිතකට අපි මුලා වුණේ නැද්ද? එබඳු සිතකට අපි අහුුනේ නැද්ද? එබඳු සිතකට අපි නොමග ගියේ නැද්ද? අපි සිත විසින් මේ සිතට එකතු වෙච්ච දේවල් දැන් සිතට එකතු වුණානේ අකුසල්. සිතට එකතු වුණා ඊර්ෂියාව, ක්‍රෝධය, ආසාව, බද්ධ වෛරය, එකට එක කිරීම, මාන්නේ, අහංකාරකම, කම්මැලිකම මේ ඔක්කොම සිතට එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් අර සිටී විචිත්‍රත්වයත් එක්කයි එකතු වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකෙන් සිත මුදව ගන්න බැරුව යනවා. ඒකනේ අපිට දැන් වෙලා තියෙන්නේ. අපිට වෙලා තියෙන සිත අකුසල් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. මේකෙන් සිත බේරගන්න අකුසල් වලින් සිත මුදව ගන්න විදියක් නැහැ. ආයම කැරකිලා ඒකට වැටෙන්නයි බර. මේ නිසා මේ මුදවන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය. උන්වහන්සේ දේශනා කළේ අපිට තියෙන ආරක්ෂාව මොකද්ද? අපිට තියෙන ආරක්ෂාව මොකද්ද? සිහිය. මොකද්ද අපිට තියෙන ආරක්ෂාව? සිහිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි පිය උරුමයෙන් ඔබට ලැබිච්ච දෙයක් තියෙනවා. ඒ පිය උරුමෙන් ලැබිච්ච දේ තුල ඉන්න. මොකද්ද පිය උරුමෙන් ලැබිච්ච දේ? සතර සතිපට්ඨානෙ. පිය උරුමෙන් ලැබිච්ච දේ තමයි සතර සතිපට්ඨානෙ. මම මේක මේ මම දැක්ක පොතක තියෙනවා නරපල්ලුව විකෘති කළා මේ විදිහට. පසුගිය දවස්වල ගිය අවුරුද්දේද කොහෙද වෙසක් වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ 2500ක් භික්ෂුන් වහන්සේලා ගෙනල්ලා මේකේ පිරිත් පොතක් නිකුත් කරලා තියෙනවා. ඒකේ තියෙන ඕකේ විකෘති කළා. කොහොමද විකෘති කරලා තියෙන්නේ? මහණෙනි පියවුරුමෙන් ලැබිච්ච තැන ඉන්න. පියවුරුමෙන් ලැබිච්ච දේ තුල ඉන්න. නැත්තම් මායයට අහුගෙයි. ඒකේ තියෙනවා මේ පියවුරුමේ කියලා කියන්නේ උපම් බිමට. අන්න විකෘතිය. එතකොට ඒ නායකහල්ලේ හම්බුනනම් බලන්න අර පොතේ පිටිපස්සේ තියෙනවා. ඒක විකෘතිය කියන්නේ. එතකොට මොකද වෙන්නේ? නිකන් මිනිස්සුන්ට ජාතිවාදයක් හටගන්නවා මේ ධර්මයේ වරද්දලා නිසා. පියුරුමින් ලැබිච්ච දේ කියලා බුද්ධ වචනේ තියෙන මොකද්ද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන සතර සතිපට්ඨානෙටයි. මේක නරපණුවංග ඇතට ගියහම විකෘති වෙනවා වේගෙන් හොයන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ආරක්ෂාව ලබා ගත්තොත් ඉස්සල්ලාම මම ඔබට කිව්ව මතකද මේ ධර්මී අපි ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත මේ ධර්මයේ මෙනෙහි කරගෙන හැසිරෙන්න ඕනේ. එයාට කියනවා සද්ධානුසාරී. එයාට මොකද්ද කියන්නේ? සද්ධානුසාරී. එයා නරපණුවෙක් නෙමෙයි. මම නරපණුව කියලා මං කියන්නේ පුතත්ජනායට. එයා කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. එතකොට මේ ශ්‍රාවකයා සද්ධානුසාරී. ඇයි ධර්මයේ ජීවිතය ගැන කල්පනා කරන්නේ බුද්ධ දේශනාවේ තියෙන ආකාරයට. එයාට ලොකු විශ්වාසයක් තියෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. තිඟුණාංශයේ දේශනා කළා නිර්ය මහණෙනි නිරේ මෙහෙමයි කිව්වා. දැන් නිරේට ගියාට පස්සේ සත් මන කර්මානුරූපෝ සතා ඊටවසේ යා කවුද? නිරි සතා. તો නිරි නිරේට ගියාට පස්සේ යම රජුරුව තමයි යා එයාගෙන් වෙච්ච වැරදි ටික ඔක්කොම මතක් කරලා දෙන්නේ. යම රජුරුව තමයි මතක් කරලා දෙන්නේ. යම රජුරුව නඩු විභාග කරනවා නෙමෙයි යම රජුරුව මොකද කරන්නේ? මතක් කරලා දෙනවා. මේ මේවා මේවා මේවා තමයි ඔයාගෙන් මනුස්ස ලෝකෙදි සිද්ධ වුනේ. ඒ නිසායි ඔයා මෙහෙට ආවේ. ඊට පස්සේ යම රජුට තමයි කියන්නේ මේක මේ ඔයාගේ දෙමව්පියෝ නෙමෙයි මේ වැඩේ කරේ. ඔයාගේ යාළුවෝ නෙමෙයි කළේ. ඔයාගේ ඥාති මිත්‍රාදීන් නෙමෙයි කළේ. මේක තමා විසින්ම කරගත්තු දෙයක්. ඉතින් මොකද කරන්න කියලා. ඊට පස්සේ මොකද ඉනේ කර්මානුරූප ඔයාට නිරේ විඳින්න සිද්ධ වෙනවා. මේව දැක්කා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළා නිරේ විස්තර කියලා මහණෙනි මම මේවා දේශනා කරන්නේ කාගෙන්වත් අහලා නෙමෙයි කිව්වා. මමම දැක්ක කිව්වා මේ නිරේ සත්‍යත්තේ. ඊළඟට උන්වහන්සේ දේශනා කළා මහණෙනි කවුරු හරි කෙනෙක් එක වතාවක් නිරේ ගියොත් ආයෙත් මනුස්ස ලෝකෙට එනවා කියන එක ලීසි නෑ කිව්වා. ආයෙ මනුස්ස ලෝකෙට එනවා කියන එක ලීසි නෑ කිව්වා. මනුස්ස ලෝකෙට එනවා ඊට වඩා ලේසි කිව්වා කන කන කැස් බෑවා වීසුදුරින් අහස බලන එක. මනුස්ස ලෝකෙට ආවත් දැන් කොච්චරක් නිරේ ඉඳලා විදූල විදූල කල්ප ගානක් විදූල මනුස්ස ලෝකෙට කොච්චරක් මිනිස්සු වෙනවා. නමුත් ආවට වෙලා තියෙන ධර්මයේ නැති නිසා. ඇයි එනකටත් එන්නේ කොහොමද? නිරේ ඉඳලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා දුගී දුප්පත් පවුලක ඔන්න උපදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයමත්‍ය ජීවත් වීම පිණිස පව් කරනවා. එතකොට වැඩින්නේ මොනවද? කුසල්ද අකුසල්ද? අකුසල් වැඩින්නේ. මේක කියා දෙන්න කෙනෙකුත් නැත්තම්. මේක පෙන්වන්න කෙනෙකුත් නැත්තම්. Tamanට වීරියකුත් නැත්තම්. ආයෙ මොකද වෙන්නේ? අඳුරින් අඳුරට යනවා වගේ ආයෙමත් නිරේට යනවා. මේව තමයි වෙන්නේ. නිරේ විදූල විදූල විදූල සත්‍යයි. සාමාන්‍ය එකපාරට මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. බොහෝ විට වෙන්නේ මොකද්ද? නිරිසත ආයේ නිරේචුත වෙවි නිරේම ඉපදෙනවා. ඊට පස්සේ වෙන්නේ තිරිසන් අපායට එනවා. ඊට පස්සේ පෙරේත ලෝකෙ ඉපදිනවා. ඔහොම වෙලා තමයි ආය කලාතුරකින් මනුස්ස ලෝකෙට එන්නේ. මනුස්ස ලෝකෙදිත් අවබෝධයක් නැත්තම් කියා දෙන්න කෙනෙකුත් නැත්තම් ජීවත් වීම පිණිස ආය හිතෙන හිතන දේවල් කරනවා. ආස්වාදයේ විඳින්න හිතෙන හිතන දේවල් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට මේ කර්ම ගොඩාක් රැස් වෙලා ආයමත් මරණින් මත්තේ නිරේ යනවා. බුදු බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කළා මහණෙනි මේකෙන් බේරෙන්න තියෙන එකම දේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරිල්ල. ඊට පස්සේ දේශනා කළා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මාර්ගේ මේ කියන්න කියලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල ඊට පස්සේ උන්වහන්සේ ඒ වගේම දේශනා කළ ආරක්ෂාව. දැන් අපි manuss ලෝකෙට ආවනේ. අපිට තියෙන සිහිය ආරක්ෂාව සිහිය හැටියට තියාගන්න ඕනේ. ඊළඟට අපි අපි සිහිය දිනු කරන කෙනා ආරක්ෂාව සපයා ගන්න ඕනේ ධර්මයේ තුලින්. මොකද ආරක්ෂාව සපයා ගන්න ඕනේ ධර්මයෙන් තමයි රැකවරණේ ගන්න ඕනේ. ධර්මයෙන් රැකවරණේ ගන්න කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුද්ධානුස්සති වඩන්න ඕනේ ධම්මානුස්සති වඩන්න ඕනේ සංඝානුස්සති වඩන්න ඕනේ තමන්ගේ සීලේ භාවනාවක් හැටියට කරගන්න ඕනේ. ඊළඟට සීලානුස්සති, ඒ වගේම ඡාගානුස්සති, දන් දීම භාවනාවක් හැටියට දියුණු කරගන්න ඕනේ. දේවතානුස්සති, දෙවියන් තුල තියෙන ගුණ තමන් තුල තියෙනවා කියලා භාවනාවක් හැටියට දියුණු කරගන්න ඕනේ. මේව කරන්න කියලා තියෙන. ඇයි දේවතානුස්සති වඩන්න කියලා තියෙන්නේ? මිනිස්යාට මෙතන අතෑරෙනකොට දෙවියන් අතරට යන්නයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මහා කස්සප මහරහතන් වහන්සේ සතියක් නිරෝධ සමාපත්තියෙන් සමාදෙලා ඉඳලා ඒ කියන්නේ සතියෙම භාවනා අනුയോഗීව ඉන්නවා හුස්ම නැවතිලා ලේ ගමන් නැවතිලා ඇඟේ රස්නේ තියනවා විතරයි එතකොට මේ විඥානීය ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට තියෙනවා විඥාන තුත වෙලා නැහැ සමාධියක ඉන්නවා නිරෝධ සමාපත්තිය සතියකින් පස්සේ උන්වහන්සේ නැගිට්ටා. නැගිටලා කල්පනා කළා මම දැන් දුප්පත්ම පවුලක් ඉන්න තැනක හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට පිහිට වෙන්න. කියලා මේ උන්වහන්සේ කුටියෙන් එළියට වඩිනකොටම අහස පුරා දෙවිවරු දෙවිවරු ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපිට අද ඉඩ දෙන්න දානි ටිකක් පූජා කරගන්න. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ දෙවිවරු දිහා බලලා කොහෙලට මොකටද? ඔහෙලට පින් තියෙන යනව යන්න කියලා සැරදෑවා. දෙවිවරු ටික අඬාගෙන ගියා. ගිහිල්ලා සක්‍ර දෙවියන්ට කිව්වා අනේ අපි මහා කස්සප මහරහතන් වහන්සේට දාන ටිකක් පූජා කරගන්න පිටත් වුණා. උන්වහන්සේ අපිව එලව ගත්තා කිව්වා. සක්‍ර දෙවියන් එහෙමකෝ උන්වහන්සේ සතියක් අදිරෝසාවතේ සමවැදිලා. සක්‍ර දෙවියන්ගේ බිසව තමයි සුජම්පති. සුජම්පතියට කිව්වා සුජම්පති. ආන්න එහෙනම් අපිවත් දාන්න ටිකක් දීගම්ම කිව්වා. එතකොට කිව්වා නෑ දීගන්න විදියක් නෑ. එලවනවා කිව්වා අපිව. මේ දුප්පත් මිනි මිනිසෙක් හොයාගෙන කිව්වා මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින්නේ. එතකොට මේ සක්‍රදේවික එහෙනම් අපිට කරන්න තියෙන එක දෙයක්. අපි වෙස් වලා ගම්මු කිව්වා. දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනකොට මේ 100 කෙනෙක් කටු ගැහිච්ච වක ගැහිච්ච 100 කෙනෙක් කළු 100 කෙනෙක් යාන්තම් රෙදි කෑලි පටලෝගෙන 100 කෙනෙක් නූල් කටිනවා ඊළඟට යාන්තම් ওই චූටි කොණ්ඩයක් බැඳගත්තු ආචි කෙනෙක් නාකි මේ මිරිස් සම්බරන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හිතුව අන්න දුප්පත් ගයක් ඒගේ දිත්ත වැඩියා. වඩිනකොට මහා කාශ්‍යප අර මේ අර 100 දුවගෙන ඇවිල්ලා වැන්දා. අනේ ස්වාමීනි වහන්සේ දැක ගන්න ලැබීමත් අපිට ලැබෙන වාසනාවක්. අනේ මේ හාමිනේ දාහනේ තියනවාද කියලා ඇහුවා. කිව්වා පොඩ්ඩක් නම් තියනවා කිව්වා. අනේ ස්වාමීනි මම මේ දාන ටික පූජා කරගන්න දෙවුවා. හා බොහොම හොඳයි කියලා පාත්‍රය දුන්නා. ඊට පස්සේ පාත්‍රය අතට අරගෙන අර 100 යාචි එකතු වෙලා අර දානි බෙදුවා. බෙදලා දෙන්න පිළිගන්නනකටම මුළු රජගහ නුවරටම සුවඳ විහිදෙනවා. මහා කස්සප මහ රහතන් වහන්සේ කොහොමද මෙහෙම වෙන්නේ? මේ ආචි 100ට මෙහෙම එකක් කරන්න බෑනේ. ඇහුව ඇත්ත කියනවා කවුද කියලා කියලා. ඊට පස්සේ අර සියලාගේ වෙස් නිකම්ම වෙස් ගැලවිලා ගියා. අර දෙවිවරු දැන් සක්‍ර දෙවියෝ ආසෙන්දල මදනක ස්වාමීනි මමයි. ඇයි ඔහි මේ වැඩේ කළේ? මේ අහිංසක දුප්පත් මිනිසෙකුට දෙන්න අනේ ස්වාමීනි මමත් ආසයි ඔබ වහන්සේට දාන ටිකක් පූජා කරගෙන පින් රැස් කරේ. ඔහිට පින් තියෙනවනේ කිව්වා. අනේ ස්වාමීනි පින් තියෙන බව හැබෑව. ඒ පින් ඔක්කොම මම අබුද්ධෝත්පාද කාලේ රැස් කරපුවා. මේ ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ මැරෙන මැරෙන ශ්‍රාවක කියලා එහි පිරෙනවා කිව්වා දිව්‍ය ලෝක. දිව්‍ය ලෝක පිරෙනවා. ඒවැය අය හරි ආනුභාවයෙන් දිලිහි දිලිහි ඉන්නවා දෙවිවරු වෙලා. අනේ ඒකයි ස්වාමිනී මට මේ දානි ටිකක් පූජා කරගන්න ඉතිනේ කියලා උදන් අනාන ගියා මහා කස්සප මහරහතන් වහන්සේට දීපු දානේ අග්‍රයි කී කී අහසේ උදන් අනාන ගියා. මේකෙන් පේනවා දෙවිවරු කියනවා මේ මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මැරෙන්නේ මැරෙන්නේ කොහෙද කියලා උපදින්නේ? දිව්‍ය ලෝකේ. ඇයි දැන් යන්නේ නැත්තේ? දැන් යන්නේ දැන් මැරිච්ච ගමන් හත් දවසේ පෙරේත ගොට්ට තියෙනවනේ. තියන්නේ නැද්ද? දැන් දිව්‍ය ලෝක කතාවක් නැහැනේ. දැන් කතාව තියෙන්නේ කොයි කොයි ලෝකේ කතාවක්ද? පෙරේත ලෝක කතාවක් නේ. ඒතර මේකේ තියෙනවනේ විශාල අර්බුදයක්. එහෙනම් අපිට සාසනය හැසිරෙන්න බැරි වෙලා. ධර්මයේ හැසිරෙන්න බැරි වෙලම ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න ඇයි හේතුව? මේ වඩලා නැහැනේ බුද්ධානුස්සතිය. ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති වඩල නැහැ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියව ගන්න බැරි වෙච්ච නිසා වෙච්චදී බුද්ධ දේශනා කියව ගන්න බැරි වෙච්ච නිසා මේ ධර්මයේ හැසිරීලා සතර අපායෙන් අත් මිදෙන්න තිබිච්ච මිනිස්යාට ඒක වැළකුණානේ. මේක ඉස්සරහට හසරෙන් ඈතර වෙන්න තිබිච්ච අවස්ථාව වැළකුණානේ. අපේ මුතුන් මිත් ඔක්කොම සසරෙන් ඈතර වෙන මාර්ගෙදී හිටියේ. ආන්න. අපේ මුතුන් මිත් සසරෙන් ඈතර වෙන මාර්ගෙදී මේ හිටියේ. දැන් හොඳයි ටිකක්. මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා දැන් ප්‍රබෝධයක් තියෙනවා. මීට කලින් අපි පොඩි කාලේ එහෙම අපි දන්නවා ආච්චිලා හැරමිටි ගහ පොල් ගෙඩි ගණන් කරනවා ගස්වල. අපි පොඩි කාලේ ගෙවල් වල අපි බුදි වෙනවා. උදේ වෙනකොට මේ මේ රැයට මේ ඒ ඉඩම් දෙකක් අතර තියෙන වැට සක්මන් කරනවා. උදේර දෙපැත්තේ රණ්ඩු කරන ඊයේ රෑ වැට මෙතන තිබුණේ අද වැට අතන කියනවා. වැටට මිනිමරා ගන්නවා. වැටවල සක්මන් කරනවා රෑට. එහෙම දැනුත් තියනවද? දැනුත් වැටවල සක්මන් කරනවලු මේ කියන්නේ. එතකොට බලන්න මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලගන්න බැරුව නේද මේ මහ පොළොවට රැවටුනේ. මහ පොළොව අපිට ඕමන බව හැබැයි ජීවත් වෙන්න. නමුත් එහෙම වුණා කියලා අනුන්ගේ එක අඟලක් ගන්න ඕනේ අපි. එක දශමයක් ගන්න ඕනේ. අනුන් සතු දේවල්. එතකොට මේ වැටවල් සක්මන් කරන්නේ මොකද රැයට? තෘෂ්ණාව නිසා නේද? එතකොට බලන්න මේ ගහේ වැටේ වැටයින තියෙනවා නම් කොස් ගහ. ඒ කොස් ගෙඩිය අර පැත්තේ කොස් ගෙඩිය නම් ඒ මිනිස්සු ඒක ඉල්ලනවා. උඹලාගේ වැටේ කොස් ගහ කොස් ගහ තිබ්බට ගෙඩිය අපේ කියනවා. එහෙම වෙන්නේ නැද්ද? ඒතර බලන්න මේ විදිහේ දේවල් අල්ලගෙන මනුස්ස ලෝකේ අපි පිරිනකොට බුද්ධ හරි ඉතින් ඊට ඉබඳු අයට හත් දවසෙදි දෙන්න තියෙන පිරිත කොට තමයි. වෙන දෙයක් නම් ඒ ඇත්තන්ට දෙන්න නෑ. ඒ ඇත්ත ගැන මොනතරම් පුරාජීරුව කතා කළත් මෙයා ගමට කොලා, රටට කොලා, දේශයට කළා, ජාතියට කළා කියලා මැරිලා ගින් එක්ක නිරේ, එක්ක තිරිසන් අප්පා, එක්ක පෙරේත ලෝකේ. වෙන කොහෙවත් යන්න තැනක් නෑ. ඒ නිසා බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් සත්‍යද කියලා. ලෝකයේ ඔබට මනාකොට දේශනා කරපු දෙයක් හොයාගන්න ඕන නම් මනාවකට දේශනා කරපු දෙයක් ගැන දැනගන්න ඕන නම් ඔබ කියවන්න ඕනේ මොනවද? ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාමයි. ඒ දේශනා කියවද්දී මනාවකට දේශනා කරපු ධර්මයක් දැනගන්න ලැබෙනවා. එහෙනම් ඒකාන්තී මේ ධර්මයේ ස්වාක්ඛාතයි. ස්වාක්ඛාතයි කියන්නේ මනාවකට දේශනා කළා. අක්ඛාත කියන්නේ කියන ලද්දේය. සු සු අක්ඛාත මනාකොට ජාතකයන් උපත සුජාතක මනා උපත. ඒ වගේ. එතකොට සුවක්ඛාත මනාකොට දේශනා කරන ලද්දේය ඒ ධර්මය. ඒ මනාකොට දේශනා කරන ලද ධර්මයේ තියෙන්නේ පරලොවටද මෙලොවටද? මෙලොවට සම්දිට්ඨිකයි. සාන්දෘෂ්ටිකයි කියන්නේ මෙලොවදීමේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. සම්දිට්ඨිකෝ එහෙනම් මෙලවදී මේ ජීවිතයේදී අපි ධර්මයේ කරා ගියොත් තමයි අපි මේ ධර්මයේ මරණින් මත්තේ අරගෙන යන්නේ සම්දිත්තිකයි. අකාලිකයි. ඒ ධර්මයේ හැසිරුණොත් කල් නොයවා විපාක දෙනවා. එහෙනම් එක මේ කාල් දදා ඉන්න දෙයක් නෙවෙයි. ඒහි පස්සිකයි. මේ ධර්මයේ රහස් බණ නැහැ. රහසේ උපදේශ දීම් රහසි අඬ ගාලා කහටවත් අහන්න නොදී කුටු කුටු ගාලා කියන උපදේශ නෑ මේකේ. මේක මොකද්ද? එහි පස්සිකයි. ඇවිත් බලන්න කියලා ලෝකයාට පෙන්වන්න පුළුවන් එකක්. ඇවිත් බලන්න කියලා. ඕපනායිකයි. මේ ධර්මයේ තමා තුළට පමුණවා ගන්න ඕනේ. ඕපනායිකයි කියන්නේ තමා තුළ අනුන්ගෙන් බලන්න බෑ මේක. තමා තුළට පමුණවා ගන්න ඕනේ. ඕපනායිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. හැබැයි මේ ධර්මයේ බුද්ධිමත් එක්කෙනා තමන්ගේ තමන්ගේ ප්‍රත්‍යක්ෂ දෙයක් ඇටියට තම තම නැන පමණින් ආවෝධ කරගන්නවා. මේ ලක්ෂණ ඒ ධර්මයේ තියෙනවා. ධර්මයේ වන්දනා කරමු. සාදු. කියන්න මුල් මැද අග පිරිසිදු ලෙස අරුතින් සරුවන්නේ අවබෝධය ඇති කරවන වචන හසුරුවන්නේ මහා කරුණික නුවණින් සදහම් දෙසමින්නේ අප මුනි දුන් වදහල බන ස්වාඛාත වන්නේ සාදු සාදු මම ගෞතම බුදු බණ නම දින්නේ පරලොව නොව මෙලොවදීම දැකගත හැකි වන්නේ අකුසල් දුරු කොට සිල් ගුණ මතු කල යුතු වන්නේ කලන මිතුරු ඇසුර ඇතිව සදහම් අසමින්නේ සන්දිට්ඨික වූ බුදු බණ දැනගත යුතු වන්නේ සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ කල් නොයවා පිහිට ලැබෙන ගුණයෙන් යුතු වන්නේ මල්වරුසාවක් විලසට ලොවට සතුට දෙන්නේ සිල් සමාධි නුවණ වඩන නිවනට යොමු වන්නේ අකාලිකයි සම්බුදු බණ සිත පහදා ගන්නේ සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ රහසේ උපදෙස් පවසන දෙයින් බැහැර වන්නේ කාටත් පෙන්වා දිය හැකි හිරු සඳු වෙලසින්නේ ඒ සදහම් මතුන විට මනවින් දිලිසෙන්නේ එහි පස්සිකයි බුදු බණ සිත පහදා ගන්නේ සාදු සාදු මම ගෞතම බුදු බණ නම දින්නේ බණ අසමින් සිත පහදා එය පිළිපදිමින්නේ දහමට විනයට අනුවම හැසිරිය යුතු වන්නේ තමා තුලම ඇති කරගෙන සදහම් දකිමින්නේ ඕපනයික වූ බුදු බණ දනගත යුතු වන්නේ සාදු සාදු මම ගෞතම බුදු බණ නම දින්නේ නුවණැති අය බුදු බණ ගැන සිත පහදා ගන්නේ නුවණින් යුතුවම දහමෙහි සතුටින් හැසිරෙන්නේ තම තම නැන පමනින් ඒ සදහම් දකිමින්නේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤු බව දන්නේ සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ කියන්න මා සමග සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ සාදු සාදු මම ගෞතම බුදුබණ නම දින්නේ සාදු එතකොට පින්වත්නි අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යුත්තේ ඒ ගැන අවබෝධයකින් නොවේද? අවබෝධයකින්මයි අපි සරණ යුත්තේ. එහෙම නැත්නම් අපි සරණ ගියේ මොකද්ද කියලා අපි දන්නේ නැත්නම් ඒක අපට ජීවනව කරා ගෙනියන්න පුළුවන්ද? බෑ. මොකද හේතුව අපි ඒක දන්නේ නැහැ. අපි දන්නවනම් සසරේ අනතුර අපි දන්නවනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසිය අපි දන්නවනම් සිල්වත් වීමේ අනුසස් අපි දන්නවනම් මේ ධර්ම මාර්ගයේ නුවණින් මෙනෙහි කරලා මේ සසරින් මේ සතර ආපායෙන් ඈතර වෙලා දෙවියන් අතර ඉපදිලා අපිට ධර්මයේ හැසිරෙන්න පුළුවන් කියලා අපි ඒ ධර්මයේම සරණ යනවා පින්වත්නි අපි ධර්මෙ විතර නෙමෙයි සරණ ගියේ. අපි ඒ වගේම සරණ ගියා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ. බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා වැඩම කරලා අපිට එක එක පුහු මත කිව්වේ නෑනේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වෙලා මොකද කළේ? අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති නොකොට ඒ ආකාරයෙන්ම අපිට ලබා දුන්නේ නැද්ද? ලබා දුන්නා. ඊට පස්සේ ඒකේ අර්ථ සිංහලෙන් තෝරලා දුන්නා. ඒකට කියනවා සීය ලට්ට කතා කියලා. සිංහලෙන් තෝරලා දුන්න ඒකේ අර්ථ. ඊට පස්සේ ඒ ධර්මයේ ඒ ධර්මයේ හැසිරුණා ලාංකික ජනතාව. මොකද උනේ? රහතන් වහන්සේලා බිහුන්නේ නැද්ද ලංකාවෙන්? රහතන් වහන්සේලා බිහි වුණා. මාර්ගඵලලාභින් බිහි වුණේ නැද්ද? සුළු කාලයක් ඇතුළත දහස් ගණන් රහතන් වහන්සේලා බිහි වුණා. මාර්ගඵලලාභින් බිහි වුණා. ලංකාව පුරාම විහෙර විහාර හැදුනා. දැන් රුවන්වැලි සෑය වගේ විහෙර විහාර. දැන් රුවන්වැලි සෑය හදන්න ඉස්සර වෙලා දුටුගැමුණු රජුරුව කල්පනා කළ අර සුදු සීසත යට ඉඳගෙන අනේ මට මේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්තූපි හදන්න ඕනේ. මට ආධාර එකතු කරගන්නත් බෑ මිනිස්සුන්ට පීඩාවක් කරන්නත් බෑ මං කොහොමද කරන්න කියලා. එතකොට උදව් කළේ කවුද? දෙවිවරු. දැන් බලන්න දෙවියන් මිනිස්සු ඔක්කොම එකතු වෙලා තමයි ලංකාවේ ශාසනය දියුණු කළේ. හැමතැනම ස්තූප. හැමතැනම ස්තූප. දැන් මේ ශ්‍රී පතුල වන්දනා කරන්න ආවේ කවුද කලින්? දෙවිවරු ආවේ. ඊට පස්සේ ඊට පස්සේ හිටිය අර කකුල් මේ කකුල් ඇවිද ගන්න බැරි උපාසක මහත්තයෙක් හිටියා. ඒ උපාසක මහත්තයා හැමදාම රැයට මොකද කළේ? සතිපට්ඨාන කිව්වා. රේඩියෝ දාගෙන හිටියේ නෑ. channel මාරු කර කර හිටියේ නෑ. උපාසක මහත්තයා මොකද කළේ? අර ශ්‍රී මේ ශ්‍රීපාද පත්මේ වඳින්න දිවිවරු ඇවිල්ලා ශ්‍රීපාද පත්මේ වදිනකොට අන්න මලට රොන් තියෙන මලට බඹරු ඇදුනා වගේ අර මිහිරි හඩින් සතර සතිපට්ඨානේ අර උපාසක උන්නේ කියන ඇහුණාම මොකද වුනේ? අර දිව්‍යංගනාව ඔක්කොම කොහෙද ඊළඟට ගියේ? අර උපාසක උන්නේ ගාවට. එයාට අවිද ගන්නත් බෑ. එතනට ගිහලා සතිපට්ඨානය ඇහුවේ. එතකොට බලන්න මේ ඒ එහෙමනම් බුදුරජාන් වහන්සේ කරේ සම්කිසි සිත ප්‍රසාදයකින් තමයි ඒ උපාසකුන්නේ හිටියේ. එතකොට බලන්න ඒ චිත්ත ප්‍රසාදේ අදකෝ අපි ශ්‍රාවකයෝ නම් අප තුලත් ඒක තියෙන්න ඕනේ නේ. එතකොට අපි අපේ ශ්‍රාවකත්වයට අපි ආදර්ශ ගන්නේ රාහතන් වහන්සේලාගෙන්. ඊළඟට ගිහි අයට ආදර්ශ ගන්න කිව්වේ අනාගාමි උපාසක උපාසිකාවරුන්ගේ ආදර්ශ ගන්න කිව්වේ බුදුරජාන් වහන්සේ කිව්වා ආදර්ශ ගන්න කිව්වා චිත්ත උපා චිත්ත ගෘහපතිගෙන් ඊළඟට ආදර්ශ ගන්න කියලා කිව්වා වේලුකණ්ඨකේ නන්ද මාතාගෙන් බුද්ධ කාලේ හිටපු අද ඒවැ නම්වත් දන්නේ නැහැ ආදර්ශ තියා එතකොට බලන්න මොනතරම් අද පරිහානියද තියෙන්නේ අපි ශ්‍රාවක පිරිස අඳුන ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ඒ ශ්‍රාවක පිරිස අතර රහතන් වහන්සේලා බුද්ධ කාලේ වැඩ සිටියේ අඳුන ගන්න ඕනේ. උන්වහන්සේලා රාග දේශ මොහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවේ හිටියේ සුපටිපන්නයි. ඊළඟට මේ සතර ආපායේ මිදෙන්න සසරෙන් අතර එතර වෙන්න ඍජු මාර්ගයක් තියෙනවා. කෙලින් පාරක් තියෙනවා වක්‍ර නැති. මොකක්ද ඍජු පාරේ? ආර්ය ස්ථාගික මාර්ගය. උන්වහන්සේලා ආර්ය ස්ථාගික මාර්ගයේ ගමන් කළා. ඒ නිසා උන්වහන්සේලාට කියනවා උජුපටිපන්නයි. ඊළඟට උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන මාර්ගයේ ගමන් කළා. ඒ නිසා කියනවා ඥායපටිපන්නයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකෙට ලබා දුන්නා. ඒ නිසා කියනවා සාමීචිපටිපන්නයි. කවුද ඒ? සෝවාන් මාර්ගයේ ඉඳලා මේ ශ්‍රාවකයෝ එහෙමයි. සෝවාන් මාර්ගයේ ගම හරියට කවුරු හරි කියන නියම විදියට ශ්‍රද්ධානුසාරී වුණා නම් එතන ඉඳලා මේ මාර්ගයේ ඒ විදියයි. සෝවාන් මාර්ගයේ සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ සුවම් ඵලයටපත් වූ ශ්‍රාවකයෝ සකදාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ සකදාගාමි ඵලයටපත් වූ ශ්‍රාවකයෝ අනාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ අනාගාමි ඵලයටපත් ශ්‍රාවකයෝ අරහත් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ සහ අරහත් ඵලයට පස් ශ්‍රාවකයෝ මේ ශ්‍රාවක සංඝයාගේ මේ ශ්‍රාවක සංඝ පිරිස ගැන එහෙනම් අපි පහදින්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මට මතක ඒක තැනක තියෙනවා රහතන් වහන්සේලා ගැන උන්වහන්සේ කියනවා මේ මහණෙනි මේ එක රහතන් වහන්සේ නමක් ගැන කියනවා මහණෙනි මේ භික්ෂුව ගැන මේ ගමේ මිනිස්සු හිතනවා නම් හිතන මිනිස්සු ඔක්කොටම පිං කියනවා. මේ භික්ෂුව ගැන ඥාතීන් පැහැදිලිවෙන් ඉන්නවා නම් ඥාතීන්ටත් පිං කියනවා. මේ භික්ෂුව ගැන මේ පලාත් වාසීන් පැහැදිලිවෙන් ඉන්නවා නම් ඒ ඇත්තන්ටත් පිං කියනවා. මේ භික්ෂුව ගැන මැරිච්ච ඥාතීන් පැහැදිලිවෙන් ඉන්නවා නම් ඒ ඇත්තන්ටත් පිං කියනවා. දෙවිමිනිස් ලෝකයා මේ භික්ෂුව ගැන හිතනවා නම් ඔක්කොටම පිං කියනවා. එක ස්වාමීන් වහන්සේ නමක් රාතන් වහන්සේ නමක් ගැන කියන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇටියට මුළු රහත් පරපුරම ගැන හිත පහදවා ගන්නවා නම් මොනතරම් ඒ අයට පිං රැස් කරගන්න පුළුවන්ද? ඒකට මේ පුතඥන භික්ෂුන් දිහා බලලා හිත පහදවන්න ගත්තොත් තමයි අමාරු වැටෙන්නේ. අපි හිත පහදවා ගන්නේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා. දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි හිත පහදුනේ උන්වහන්සේ ඇස් දෙකින් දැකලාද ගුණෝසින් හඳුනාගෙනද? එහෙනම් රහතන් වහන්සේලා ගැන හිත පහදව ගන්න ඕනේ ඇස් දෙකින් දැකලා නෙමෙයි. ගුණ වශයෙන් හඳුනාගෙන හිත පහදවා ගන්න කිසිම බාධාවක් වෙන්නේ නෑ. උන්වහන්සේලාගේ ගුණ හඳුනගන්න ඕන තරම්. දැන් ওই තේර තේරී ගාථා මම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ අමානිවන්තුතු රහතන් වහන්සේලා කියලා. ඕන තරම් හිත පහදවා ගන්න දැන් අවස්ථාව ඕන තරම් තියෙනවා. ධර්මයේ මතුවලා තියෙන්නේ. දැන් ධර්මයේ බබලනවා. ඕන තරම් අවස්ථාවක් තියෙන හිත පහදවා ගන්න නුවණ තියෙන එක්කිනාට ඒක කරගන්න පුළුවන්. අපි ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට හිත හිත පහදවා ගැනීම හරි පුදුම එකක්. මම පොඩ්ඩක් කියන්නම්. පායන කාලයක් ආදී. මේ පැවිල්ලයි මේ පැවිල්ලයි දෙකක්. ඉන්දියාවේ පැවිල්ල මේට වඩා බොහොම දරුණුයි. අඹ වත්තක් තියෙනවා. අඹ පැල වලට උපාසක මහත්තයෙක් වතුර දානවා. හවස් සරුවක වතුර දානවා. වතුර දාන වෙලාවේ අනේ හොඳටම අමාරුවෙන් පාරි වඩිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පෑවිල්ලට කලන්ත දාලා. ඊරෝසි මේ උපාසක මහත්තයා හිතන අනේ මේ ස්වාමින් රහතන් අපේ සාරිපුත්තයන් වහන්සේට කලන්ති වගේ මේ වඩින්නේ හරි අමාරුයි. මේ පෑවිල්ලට ආවෙලා. අනේ මුන්නහන්සේට වතුර ටිකක් පැම් පහසු වෙන්න සලස්සන තියෙනවනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා ස්වාමීනි වඩින්න ඔබ වහන්සේ කැමතිද වතුර ටිකක් නාන්න කැමතියි කිව්වා අනේ ස්වාමීනි මට ඒ වෙනුවෙන්ම දෙන්න වතුර නැහැ. මම මේ අඹ පැල වලට වතුර දාන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ මේ අඹ පැලයක් අයිනේ වාඩි වෙන්න මම වක් කරන්නම් කිව්ව වතුර අඹ පැලෙත් තිමෙන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේ හොඳයි කියලා සිවුර ගලවල පැත්තකින් තියලා ආදෙන පිටික් වාඩි වුණා. ඒතුළු අන්‍ය ආර උපාසක මහත්තයා මොකද කළේ? අර අඹ පැලෙත් තිමෙන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේට පැන් වක් කරනවා. ඔන්න උන්වහන්සේ පැන් පහසු වුණා. ඊට පස්සේ කල්පනා කළා දැන් උන්වහන්සේ දැන් සනීපයි තේරුණා සුවපත්. ස්වාමිනී ගිලන්පස ටිකක් පූජා කරන්න හා කිව්වා. තිබුණා උක්කකුරු කෑල්ලක්. මේක වතුරේ දාන දී කළා. දී කළා පෙරුවා. පෙරණ ස්වාමිනී මෙහෙන් ගිලන්පස. මේක වළඳලා පින් දීලා ගියා. ටික වෙලාවකින් ණයෙක් දෂ්ට කළා මෙයා මැරුණා. නිදාගෙන නැගිට්ටහේ එයා උපන්නේ කොහෙද? දිව්‍ය විමානයක. බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි සිත පහදවා ගැනීම කියනන්නේ ඒකයි. එතකොට ඒක අර්බුදයක් බවට පත් වෙන්නේ නැහැ. රාග දේශ මොහ නසන දහම් ඉගෙන ගන්නේ දහමට විනයට අනුවම බඹසර සුරකින්නේ බුදු සසුනට ඇතුළු වෙලා සිවුරු දරාගන්නේ ඒ ශ්‍රාවක සංඝ රුවනද සුපටිපන්න වන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ අන්ත දෙකම බැහැර කෙරුව නිවන් මගෙහි යන්නේ සිල් සමාධි නුවණින් යුතු අටඟින් යුතු වන්නේ සසරින් එතෙරට ගෙන යන ඍජු මග වඩිමින්නේ උජුපටිපන්නයි සංගගන සිත පහදා ගන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ අවිදු අඳුර දුරු කරවන විදසුන් වඩමින්නේ චතුරාර්ය සත්‍යය වෙත සිත යොමු කරලන්නේ අවබෝධය සලසාලන නිවන් මගෙහි යන්නේ ඥාය පටිපන්නයි සංගගන නුවනින් බබලන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ විහිළුතහලු ඕපදූප බනකට නොකියන්නේ ජීවිතයේ ඇති තතු ගැන නිසි ලෙස පහදන්නේ උතුම් නිවන් මග මතු වෙන බුදු බණ දෙසමින්නේ සාමීචි පටිපන්නයි සංගගන කලන මිතුරු වන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ මගපල පියවර සතරකි යුගල විලස ගන්නේ වෙන්වෙන් වශයෙන් ගත් විට අට දිනෙක්ම වන්නේ චතුරාර්ය සත්‍ය දුටු ඒ ශ්‍රාවක යන්නේ සරු පිළිවෙත නිසා ලොවේ සසුනයි බබලන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ දුරගොස් දන් දීම හොඳය ආහුනේය වන්නේ ආගන්තුක දන් සුදුසුය පාහුනේය වන්නේ පින් සලකා දීම හොඳය දක්ඛිනේය වන්නේ අංජලි කරණී ගුණයට ගරු කළ යුතුය වන්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ සිහිනුවනින් යුතුව සොඳින් සිල්පද සුරකින්නේ සසරේ උපදින දුක වෙත යන්නට බියවන්නේ අටලෝ දහමට නොසැලෙන දහම කරා යන්නේ ලොවට උතුම් වූ පින්කෙත සංඝ ගණ නම දින්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ කියන්න මා සමග ශ්‍රාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ සාදු සාදු මම ගෞතම ශ්‍රාවක නම දින්නේ සාදු සාදු සාදු